අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිස්සරණවනේ බ්‍රහස්පතින්දා සත්‍යපතා පාත්තන ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සීලොම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සංඛාරා ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරාණං අත්ථගමෝ තීති අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ අද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අග්ගිවච්ඡකොත්ත සූත්‍රය ඉදිරින් තියාගෙන සර්වජන් වහන්සේ සහ මේ අග්ගිවච්ඡකොත්ත බ්‍රාහ්මණයත් අතර ඇතිවෙච්ච සාකච්ඡාව එදා මෙදා තුර කාලයත් ඒතර මෙතර දේශයත් අනුව අද අපිට භවනා ජීවිතයකට භක්මචරීකට ගැලපෙන ආකාරය සාකච්ඡා කරන්නයි පෙළඹෙන්නේ. ඉතින් සඳහා අපිට ලොකු පසුබිමක් නිදානයක් ඉතිහාසය සලකා බලන්න වෙනවා. කොහොමද මේ වගේ දෙයක් වේදිකාගත වෙන්නේ කියලා සකස් වෙන්නේ ඒ සකස් වීම අනුව අද අපේ තියෙන වර්තමාන සකස් වීමට ඒක සම්පාත කර ගන්න පුළුවන්ද? එතනට ඒක නිකන් හුදු බණක් විතරද? මේ සර්වචන්ස කරීට කාලේ තවත් නුර ජේතවනාරාමයේ සිද්ධ වෙච්ච එකක් කියලා අද අපිට අදාළ නැහැ කියලා යල්පෙන්නයි කියලා පැත්තකට දානවද? එහෙම නැත්නම් ඒක කාලයට සහ දේශයට එහෙම වෙනසක් නැතුව එදා මෙන්ම අදත් අවබෝධයට 100 වැදගත් වෙනවාද කියලා අපි මේ දේශනා මාර්ගයෙන් සාකච්ඡා මාර්ගයෙන් සම්බන්ධ කරගන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි මෙතෙක් ඒ කරන ලද සාකච්ඡාව කීටි මතක් කර ගැනීමක් කරමු. මේ අංගිවච්ඡගත බ්‍රාහ්මණයා යම් ආකාරයකින් ਸਰවචනාංශ පිළිබඳව අහන්න වටන කෙනෙක් අදහන්න වටන කෙනෙක් කියලා ඇදහිල්ලක් තිබිලා තියෙනවා. අද හැව්වත් අදාහගෙන තියෙන්නේ Taman තුල පැවතිච්ච සැකයක් දුරු කරගන්න මිසක් අලුතෙන් බණක් අහන අදහසක් තිබිලා නැහැ පටන් ගන්නකොට. ඒ නිසා මේ සියල්ල දන්නවා කියනවා නම් සියල්ල දක්නවා කියනවා නම් මුන්නහන්සේගෙන් මට මේ කාරණා දැනගන්න පුළුවන් ගිහිල්ලා සර්වචනාංශයෙන් ඒ එවකට විසඳ ගන්න බැරි වෙච්ච මණ්ඩි බහලා තිබිච්ච ප්‍රශ්න 10ක් අව්‍යාකට ප්‍රශ්න වශයෙන් සමහර තැනක ත්‍රිපිටකයේ බැහැර කරව ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා. එක පැත්තකින් මූල ධර්ම සඳහා වෙන මූල ධර්මයි. එකක් තමයි මේ ලෝකයේ සාස්වතද අසාස්වතද කියලා. මේ ලෝකයේ කියන එකේ විශ්වයේ කියන එකේ මන්දාකිනිය කියන එකේ කෙලවරක් මේ සදාකාලිකද මේක. එහෙම නැත්නම් අලුවත් ඉතුරු නොවි කුඩුවත් ඉතුරු නොවි විනාශ වෙනසළු උච්ඡේදවාදයක්ද කියලා. එතකොට මේ සාස්වතද කියලා අහනකොට සාස්වතමයි ඇත්ත අනිකුත්වාද බොරු කියන මතය ගැන බුදුහාමරෙන් අහනකොට බුදුරජාණන්සේගේ පිළිතුර වෙන්නේ මම මෙහෙම ලෝකය සාස්වතයි සදාකාලිකයි එමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියන මතේ මම නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා ඊට පස්සේ අහනවා උච්ඡේදවාදීද කියලා ලෝකයේ විනාශ වෙන සුළුයි කෙලවරක් නැතුව අලුවක් නැතුව විනාශ වෙන සුළුයි නාස්තිකයි විනාශ වෙන සුළුයි කියන කතාව ඒකට කියන ඒකමයි සත්‍ය අනිත්‍ය බොරු කෙනෙක් මම කියන්නේ ඒකට මේ බමුණා ලෝකයේ අන්තද අනන්තද කියලා ඒ වගේම තථාගතයන් වහන්සේ මරණයන් මතු වෙයිද? මරණයන් මතු නොවේද? වෙයිත් වෙයි නොවේත් වෙයිද? වෙයිත් නොවේ නොවේත් නොවේද කියලා මේ වගේ ප්‍රශ්න අහන 10ක්. අහන හැම එකටම සරුවචාන්ස කියන්නේ මම එහෙම එහෙම මතයක නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ බමුණ ප්‍රශ්න 10ම මේ සම්පින්නේ කරනවා දැන් ප්‍රශ්න 10ක් ඇහුවා 10ටම එකම තාලෙටයි මම ඇහුවේ 10ටම 10ටම බාන්තට මේ උත්තරේ ඒ නිසා ඔබ වහන්සේට දැන් මේ මතෙත් බොරු මේ මතෙත් බොරු මේ මතෙත් බොරු කියලා කියනවනම් ඔබ වහන්සේට මතියක් තියනවද මතාන්තරයක් තියනවද දෘෂ්ටියක් තියනවද කියලා බුදුන්සිං අහනවා. ඒතර බුදුන්සිං කියනවා ditthිකතන්තිකෝ වච්ච අපනීතං තථාගතාන. මේ ditthිකත වීම සර්වචන්නාංශලාගේ වෙන්නේ නැහැ. ඒක බැහැර කරන්න කෙනෙක්. නමුත් ditthි තියෙනවා. ditthිගත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ditthිය අනුව මෙට්ටයි වෙන්නේ නැහැ. ඒ ඒ වෙලාවට දිට්ඨියක් තියෙනවා දැකීමක් තියෙනවා එනේන වෙලාවේ දැකීමට ඉඳ තියාගෙන අර පරණ පහන මිටි මත අපනීතයි. ඒවා තියාගන්නේ ඒවට බැසගන්නේ. ඒක අයින් කරන්න මේ වර්තමාන මොහොත ගන්න. වර්තමාන මොහොත සත්‍යයි. ගියදී මතියකට ඥාතවමාරා කැමකට ගන්නෑ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ දීඨිය කියලා දල වශයෙන් මනස සකස් කරලා කියනවා. සර්වඥාන් වහන්සේගේට කියන්නේ යමක් තියෙනවා. සරුවච්චන් වහන්සේ මතක් කරන්නේ මේ ලෝකයේ දුකයි ඒක අවබෝධ කරගන්න එකයි දුක නැති කෙනා විතරයි. ඔය මතිමතාන්තර ප්‍රශ්නයක් නෑ ඒක කාලා බීලා තෙලට ගායට කරන වැඩක් වගේ. වෙන වැඩ නැතුවට ඇත්තටම එහෙම නෙවෙයි. අර වර්තමාන මොහොතේ ඉන්නේ නැති වෙන්න ගන්න නිදහසට කාරණාවක් විතරයි. ඒක කාටවත් තේරෙන්නේ මේ নানা ආකාර වැදගත් සමීකරණ උතුම් කටයුතු යුතුයකම් වගකීම් බාහිර දුරකම් අනම්මන සේරගම තියෙන්නේ මේ වර්තමානයේ ඉන්න බැරි කම. ඒකට දෙන නිදාසන කරන විතරයි. ඉතින් ඒක නිසා ਸਰවඥාන්සාරවට දොස් කියන්නේත් නැහැ. මේ ආරවට සතුටු වෙන්නේත් නැහැ. ඒ වෙනුවට කියනවා මේ වර්තමාන වශයෙන් ඉති රූපං ඉති රූපස්ස සමුදෝ ඉති රූපස්ස අත්තගමෝ මෙන්න රූපය රූපේ නම් මතුනේ මේ රූපයයි දැනගන්න වර්තමාන වශයෙන් අස්පනා අපිට දැනගන්න ඒක වේදනාව නෙවෙයි කියලා දැනගන්න සංඥාව නෙවෙයි සංස්කාර නෙවෙයි විඥාන මේ රූපයයි දැනගන්න. එතකොට මේ රූපේ දැනගන්න ඉස්සෙල්ලා රූපේ කොහෙන්දලා තිබුණ ආවේ? කොහොමද මේ නැත්තනේ රූපේ හටගත්තේ කියලා? මේ රූපස සමුදයෝ හට ගැනීම බලන්න. රූපයාගේ මුල හට ගැනීම බලන්න. ඉතින් එතකොට ඔය රූපයක් දැකලා රූපේ හට ගැනීම දකින්න කෙනාට ඇති වෙන ඒ චිත්ත හිතේ සියුම් භාවය නිසා ප්‍රණීත භාවය නිසා අනිවාර්යයෙන්ම යාට මේ රූපේ නැති වෙනකොට ඒ අත්ථකමය බැසය හැම ක්ෂය වීම අග දක්වන්න පුළුවන් වෙනවා. මොකෙච්චර මං කියන්නේ. ওই ටික දන්නවනම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ථකමෝ ඩටි ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථකමෝ කියලා මේ රූපේ නෙමෙයි මේක වේදනාවක් කියලා දන්නවනම් ඒක හොඳටම දන්නවා රූපේ අත්‍යන්ත වශයෙන් පෞද්ගලික වශයෙන් පච්චත්ත වශයෙන් රූපේ වේදනාවෙන් වෙනස්. වේදනාව මේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් අර වෙනස්කම් වෙනුවට මොකද්ද ඌඩ ගතියක් පේන පටන් අර ගන්නවා මේ රූපේම තමයි වේදනාව කියන්නේ. නැත්තම් රූපේ වේදනාව දෙකම ඇති කරන එකම ශක්තියෙන් හට ගන්න තැන බැලුවොත් හට ගත්තට පස්සේ පේන වෙනස්කම් හට ගැනීම නෑ. ඊට පස්සේ ඒක තහවුරු වෙනවා, ස්ථිර වෙනවා, උත්තර පට්ටල වෙනවා අත්ගමේ බලනකොට. ඒක නැති වෙලා දී වෙලා යන්නේ සමස්ත ශක්ති පුඤ්ජයකට ඊට පස්සේ ඒක ආය වේදනාවක් නොවුනට වේදනාව කියලා අඳුර ගන්න බැරි එක නැති වෙන්නේ නැහැ. ඒක ඕන දෙයක් ඇති කිරීමේ ශක්තියක් බවට පත් වෙන නතර. ඒ සංඥා ගත්තත් ඉච්ඡායි. අද අපි ඉදිරියට ගත්තේ සංස්කාර. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම. එහෙම නැත්නම් විස්කන් වීම. එහෙම නැත්නම් අංග නිරූපණ. එහෙම නැත්නම් සුද්ධ කිරීම. අරැඳීම් කියලා රාශියක් නම් තියෙනවා. සංස්කාර කියලා කියන්නේ මේ හිතමතා කරන දේවල් කර්ම රැස් කිරීම කියලා තමයි අපි පුති භාෂාවේ සඳහන් කරන්නේ. චේතනා කියලා මේකට සඳහන් කරනවා. ඉතින් මේ සංස්කාරවල තියෙන ස්වභාවය ඉති සංඛාරාණං කියලා අඳුනගන්න අමාරුකම තමයි තියෙන්නේ. ඒක ඒකේ කොච්චර ගැඹුරුද කියනවනම් ඒක මේ හිතලා හුස්ම ගන්නවද ඉබේ හුස්ම වැටෙනවද කියන එක හිතා ගන්න මාරු ආනාපානයට කවුරු හරි හිත යොදපු ගමන් බර ගානක් කරන්නේ ආනාපානේ සංස්කරණය කරනවා. ආනා හයියෙන් හුස්ම ගන්න. එතන හිතමත හුස්ම ගන්න. ඒකට ආනාපානේ කරනවා නෙවෙයි. sorry ආනාපාන සති භාවනා කරනවා නෙවෙයි. යාට සිද්ධ වෙන්නේ මේ මයිනාවක් අදිනවා වගේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක එකක් වෙනවා. ඉතින් මාංශපේශු තද වෙනවා. ඉතින් ටික වෙලාවක් ඉන්නකොට එපා වෙනවා. ඒ මොකද හේතුව මේ භාවනා කරන ශීර්ෂයෙන් හුස්ම ගන්නවත් බෑ. සංස්කරණය නොකර හුස්ම ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා යාර කොච්චර කාලයක් ඇයිද හුස්ම අනායාසයෙන් වැටෙන දිහා බලන්නේ. මේක කරන්න බෑනේ මරණ මොහොතේදී. මරණ මොහොතේදී මේ ආසතිය කියන එකක් තියෙනවා අනපන සතිය කියන එකක් තියෙනවා කරපන් කියලා කිරුවොත් එහෙම මරණ මොහොතේ කවදාකවත් මේ හුරු වෙනකන් ඉබේ සිද්ධ වෙනකන් ඇඟට සිද්ධි වෙනකන් වශී කරනකන් ඉබේ ආනපානෙ වැටෙන්න භාවනා කරන්න බෑ. මේ පිම්බි මහකලින් භාවනා කරන්නත් බෑ. සක්මන් බහනවා කොහොමඩක්වත් බෑ මරණය කිට්ට වෙනකොට හරහ වැටලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ හයිය හත්තේ තියෙන වෙලාවේ මේ හුස්ම ගන්න එක අනායාසයෙන් හුස්ම ගන්නකම් අසංස්කාරික හුස්ම ගන්නකම් අචේතනික හුස්ම ගන්නකම් කරන්ඩ කොච්චර කල් බහන කරන්නේ. ඒකිටෙදි ටිකක් තරණය සක්මන් කරන්න ගියාම හැම කෙනාම අහනවා වේගය කොච්චරද කොච්චර දුර බලන්න ඕනේ මොකද්ද සක්මන් භාවනා කියන්නේ කියලා මේ ඇවිදින එක කියලා කොහොමඩක් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඒ විදිහට සක්මන් කරලා කරලා කරලා කවදා හරි කෙනෙක් කිව්වොත් වාර්තා කළොත් මට සක්මන ඉබේ සිද්ධ වෙනවයි කියලා භාවනාකාරෝ කියන්න පුළුවන් එහෙනම් භාවනා කැඩලයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ සක්මන් කරන්න ඕන දෙයක් කියලා. එimhe තමයි ඇත්තට මේ මුලදි මුලදි කරනවා තමයි අන්තිමට සක්මන් භාවනා සිද්ධ වෙන්නේ සක්මන ඉබේ කරනකොට. ඒ කියන්නේ සංස්කරණේ නකරන්න නැතුව සකස් කිරීම කරන්නේ නැතුව ආරාධීමකින් තොරව අනායාසයෙන් වෙන. ඉතින් එතෙන්ට යනකොට මේ මනුස්සයා නිකම් මේ කඩේ යනවා වගේ පේන. මේ මනුස්සයා එහාට මෙහාට ඇවිදිනවා විතරයි පේන්නේ. ඒ නිසා භාවනා කරන කට්ටිය හිතනවා අනේ මේ මනුස්සයා මේ මොකද කරන්නේ? අර අත්ලස්සන හදලා තියෙන සම ධක්මවලු එහාට මෙහාට හක්කලම් කරනවා මිසක් ඕමද ධක්මම් කරන්න මෙන්න මෙහෙම ධක්මම් කරන්න කියලා අර වතුරේ වැහලා පීනන කට්ටියට ගොඩ ඉඳලා උපදෙස් දෙන භාවනා ක්‍රම අද තියෙනවා. සක්මන් කරනකොට මෙන්න මෙහෙම කරන්න ඕන කියනවා කවදාකවත් සක්මනක් දැකලා නැහැ. තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, උල්දල සංගණට පැතිරෙනවා. කොළඹ හතේ මේ සඳලුතලාවෙන් බහපු අම්මන්ඩිලා මෙන්න කාලෙකදී නටනවා. ගමේ කෙල්ල ගිහිල්ලා බලමු යකෝ මෙහෙම නිටන්නේ නෑනේ අපිට මේ කලේ පස ගෙවිලා තියෙන්නේ කලේ උකුලේ තියලා. කලමිඩිය කියලා කියන්නේ මේ අම්මන්ඩිලා මෙන්න තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, හඳ ඔල්ලොර සංගණට පැතිරෙන මේගොල්ලෝ කලෙකදී නටුමක් නටනවා, කුළු නටුමක් නටනවා, ගෝයන් කපනවා. ගමේ කෙල්ලන්න මොකද හිතෙන්නේ? අපි නටුවට තිරේ ඇහෙන්නෙත් නැහැ, තිරේ වැහෙන්නෙත් නැහැ, ඔල්ලර සනහලත් නැහැ, දාඩිය ගඳ ගන්නවා, කිහිල්ලෙන් ගඳ එනවා, කඹරනවා. මේ මොනවද මේ වෙන්නේ? අද භාවනාවෙත් ඔච්චර තමයි. සම්මධ්‍යස්ථානත් ඔච්චරයි, ගුරුරුත් එච්චරයි, භාවනාකාරොත් එච්චරයි. ධක්මං කරනවා කියලා කොරවක් වාගේ. කුදුම පහසුකටපත් වෙලා දඬු කඳේ ගැහුවා වගේ ඒක ඒකේ දෙන්නේක් මට කියපු කතාවල් මතක් වෙනවා. අපේ කටුකුරුන්ද සාරි කියනවා එහෙම අපි හැසිරෙන්නේ ලෙඩෙක් වගේ සක්මන් කරන්නේ මුලින් මුලින් ලෙඩේ නැති කරගන්න. අපිට ඒක නැතුව ඒ සක්මන් භාවනා කියන කම්බකාර වචන දැම්මේ නැත්නම් අපට මේ ඇවිදිනකොට කරන සතිය කියන එක හිතවදින්නේ නැහැ. ඒ නිසා අපි අර විදිහට හැසිරෙනවා. නමුත් කවදාද භාවනාව පටන් ගන්නෙ අනායාසයෙන් කරන වෙලාවට. සක්මන් කෙරෙනවද නැද්ද කියලා දන්නේ නැති මට්ටමට යනවා gediy පිටින් සක්මන් කරනවා. කවදරි ආස්වාද ප්‍රසවාස භාවනාව නැත්නම් ආනාපාන සති භාවනා කරෙන්නේ ඒ Taman අනායාසයෙන් හුස්ම ටික වැටෙන බවටත් වෙනසට වඩා වැඩි සත්‍යයකින් අප්‍රමාද වෙන බවක් දන්නවනම් භාවනා කරන්නෙක් නෑ හිතන භාවනා නිරීක්ෂණය කරන්නෙක් ඉන්නවා භාවනා කරනවා මේ විදිහට අපි එදිනදා වැඩ එදිනදා නිතර කරන වැඩ තියෙනවනේ දත් මැදින වෙලාවේ වැස්කිලි කැසි කරනවා අතපය හොදන වෙලාව ආන්නේ වෙලාව බලන්න මේ යන්ත්‍රයට නම දීපු විධානය දුවා ඒ වැඩේ යනවා. වැඩේ කරන වෙලාවේදී මම යට පුළුවන්ද මේ කරන්න දිහා අවදියේ අප්‍රමාදීව සතියෙන් බලනින්න. එතකොට පේන්නේ මමමයි නළුවා මමමයි නිෂ්පාදකයා මමමයි විවේචකයා පද්ධතියක් යනවා මහා වින් වෙච්ච ගතියක් දැනෙනවා ලෝකේ. ලෝකෙත් එක්ක ඇලි ගැලීමක් එක මේ කරන්න බෑ. තමන්ට තේරෙන බඩ ගන්නවා මමමයි ප්‍රධාන නළුවා මමයි තිර රචකයා මමයි අධ්‍යක්ෂකවරයා මමයි එකම ප්‍රේක්ෂකයා මේක මේක ටෙලි ඩ්‍රාමා එකක් වගේ මේ කවුද කවුරු නලවන්නද පිනවන්නද මේ නටන්නේ මොකද්ද මේ තේමා මේකේ සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද ඒකාන්ත දුක්ඛාන්තයක් කිසිම කෙනෙකුට සුඛාන්තයක් නැහැ නිවන් ලබන කෙනෙක් අර මේ ජීවිතේ කවදා සුඛාන්තය වුණාට අපි ලෝකයට පෙන්වන්න හදන්නේ අපි අම්මලාට තාත්තට වැඩිය කොහොම ජීවුනොයි පරිසරයේ සුඛභෝගී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දවනවා. අපි උත්තමත් අධ කළ පමණින් සියල්ල ලබනවා. මොකද වෙලා තියෙන්නේ දුක ඉක්මන් වෙලා තියෙනවා. ශීඝ්‍ර වෙලා තියෙනවා. ඉස්සරගෙන ඉල්ලගෙන කරන දේ පරිප්පුවක් බවටපත් වෙලා තියෙනවා. ඉතින් මේක සංස්කාර ක්‍රියාවලිය කියලා මේ සංස්කාර දිහා විවේචනාත්මකව බැලීම එනිසා සංස්කාර දිහා පිට කෙනෙක් බලන බැලියුම් බලන්න නම් ක්‍රියාව අනායාසින් යන්න ඕනේ. අසංස්කාරිකව යන්න ඕනේ. අවිඥානිකව යන්න ඕනේ. මේක තමයි කරගන්න බැරි. ඒ නිසා භාවනා කරන්න ගිහිල්ලා සෑහෙන ලෙඩ රෝග හදා ගන්නවා. මේ හයියෙන් උස්ම ගන්න ගිහිල්ලා ඇදුම රෝගේ හදා ගන්නවා. අදිනවා යහට අදිනවා මෙහාට අදිනවා මේ හුස්ම සාමාන්‍ය ආධුනික යෝගාවචරයා හුස්ම අල්ලන්න බැරුව හයියෙන් හුස්ම ගන්න එක ඒක ඉතින් සාමාන්‍ය භාවනා ලෝකෙට ආපු නැති කෙනානේ අයතර දන්නේ නැති මිනිසෙක් වගේ භාෂාව තේරුම් ගන්න හදන එකනේ ඒකත් පිළිලුවක් තමයි නමුත් හිතන්නේ යම් වෙලාවක ආනාපානේ සංසිඳන නොදණී ගියාට පස්සේ දක්ෂ යෝගාවචර කොච්චර ආයතේ කුස්ම ගන්නවද නැවත භාවනාව හදාගන්න. නැවත සතිය පිහිටවන්න. ඒක ඊට වැඩිය විහිළුවක්. ඒක ඊට වැඩිය ගම්බීර විචවංචනික ධර්මයක්. ඊට වැඩිය ගම්බීර ෂටගතියක් මායාවී ගතියක්. මේ තමයි සංස්කාර කියන්නේ. මේ දුක ගිවන් වෙනකොට ඒක නැවත ටෙම්පරාදුවේ දාලා ආරම්භ දෙනවා. ඒකල ඕම ගෙවෙන්න දෙන්න බෑ. ඒකට මැරෙයි දන්නෙත් නෑ. ඒ නිසා බැරිද පොඩ්ඩ අයියෙන් අත ගාලා බලන්න පපුව තියනවාද කියලා, නායේ තියනවාද කියලා හුස්ම ටිකක් අරන් බලන්න, අතපය ටික තියනවාද කියලා බලන්න කියලා අර සංස්කාර නැවත අර බලකොටුව තහවුරු කරන්න ගන්න ප්‍රයත්නය අර ආධුනික යෝගාවචරත් එක්ක බලනකොට දියුණු වෙන යෝගාවචරයට හාස්‍ය දනවන සුළුයි. ඒ තාසියක් නෑ. ඒක තියෙන්නේ ඒක තියෙන සාහසික ගතියක්. මේ හුස්ම නැති වෙගෙන යනකොට Taman තනියම කල්පනා කරනවා මේ බුදුහාමුදුරු කියන දේ අහලා හරියන්නේ පණ කෙන්දරක් ගන්න ඕනේ. මගේ තියෙන සාමාන්‍ය දැනුම ගන්න ඕනේ. මේ බොඩි නොලෙජ් එක ගන්න ඕනේ. ඒ නිසා හුස්ම ටිකක් ගනින් පුතා ওই පැත්තක තියලා ගිමන් කරනවා වගේ ගමන් නතර කරලා පොඩ්ඩක් හුස්ම ගන්න ඒ වෙලාවේ. ඒ ධර්මතම අපි මේ සංස්කාර වලට යට වෙනවා. ඒකත් නතර කරුවයි කියලා හිතන්නේ. ඒ ඒ ඒ මට්ටම නතර කරාට පස්සේ ඒත් මේ ගේම යනවා. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ද්විතීය චේතනා සූත්‍රයේ යම් කිසි කෙනෙක් යේන චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරමණ මේතං හෝති විඥානස්ස තිතිය මේ සංස්කාර චේතනා ස්වරූපෙ මත වෙනවා කල්පන ස්වරූපෙ මත වෙනවා අනුසේ වශයෙන් මත වෙනවා මේ සංඛාරපච්ච විඥානං කියලා මේ තුنين මොකක් හරි එකක් පදනම් කරන විඥානය ගැටි ගහ ගන්නවා නිසා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති. ඒ නිසා මම අපි හිතමු මේ යෝගාවචරය ආධුනික යෝගාවචරේ ආනපන නැතුණා කියලා බය වෙන්න එපා කරන්නකෝ. ඉඳගෙන ඉන්නක බලන්නකෝ වන්නකොට මතු වුණොත් බලන්න කියලා අපි හිතමු තේරුම් ගත්තයි කියලා. තේරුම් ගන්න මේ ආනපන හොඳට බලා ඉන්නකොට යා අනිකුත් පරිසර සාධක හොඳ නම් ඉතින් මේ ආනාපානේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති කියන එක රස්සං වාස සන්තෝ වෙනවා කෙටි වෙනවා. ඉතින් කෙටි වෙනකොට ඔන්න සංස්කාර බය වෙනවා. බහලා හයියෙන් හුස්ම ගන්න හදනවා. ඊට පස්සේ පස්සම්බනේ වෙනකොට ඔක්සිජන් දෙන්න හදනවා. කෘතිම ශෝෂණය දෙන්න හදනවා. ආහන්නේ වෙලාදකදී එපා චේතනා පහල කරන්න. ඕක තමයි වෙන්න ඕනේ. ඒක නිසා ඕක ඕම තැම්පත් වෙන්න අරින්න කියලා අපි හිතමු කමඨාන සුද්ධ කර දුන්නයි කියලා. ඒක ඔක්කොට වෙනවට නෙවෙයි. කරන්න බැරි දේකුත් නෙවෙයි. කාට හරි මේක හේතු ගන්න ගත්තොත් ඒ යෝගාචර කවදා හරි ගුරු සෝස්මට රෙඩියස් යුම් හොස් හොඳයි කියලා තේරුම් ගන්නවා. සියුම් හුස්ම රැඩිය අතිසූක්ෂම හුස්ම හොඳයි කියලා තේරුම් ගනිවි. අන්නේ තේරුම් ගන්නකොට ප්‍රකල්පනා එන්න පටන් ගන්නවා. මේ හරිද, වැරදිද, හිතවිලි එන්න ගන්නවා, වේදනාව එන්න පටන් ගන්නවා, සද්ද එන්න පටන් ගන්නවා. එතකොට වැවක බැම්ම කඩලා ගියා වගේ අර ආහනපානෙ නැති වෙනකොට අරමුණක් නැති වෙනකොට සතිය නෑ කියන්නේ නැත්නම් සතිය අසරණ කරන්නේ මට හිතවිලි වැඩි වෙනවා. මට පුංචි සද්දත් වේගෙන් ඇහෙනවා. පුංචි වේදනත් ලොකු වෙලා ඇහෙනවා කියලා මේ ඒ මත වෙන්දට දැනෙන්නේ නැති දේවල් මත පවා ප්‍රකල්පණයට පටන් ගන්නවා. ඒකට යෝගාවචරට පේනවා අනමුකේ පාද පාදලා තියෙන වෙලාව වගේ තුවාලේ සුද්ධ කරන්න නැතුව වගේ ඔද්දල් වෙලා ගතිය. හිත හරි අමාරුයි පොඩි දෙයක් ඇසෙන. ඒක කියන්නේ ප්‍රකල්පනා කරන්නත් එපා. චේතනා කරන්නත් එපා, අපකල්පනා කරන්නත් එපා. බලාගෙන ඉන්නේ ඒකට අනුසේ ධර්ම මතින් මේ ගේම ගෙනියනවා. මේ මේ මේ සංග්‍රහයට අලුත් ලිපි නැත්තම් පරණ ලයිබ්‍රරි ෂොට් හරගෙන කොහොමද සංග්‍රහව ගෙනියන්න ඕන. ඒ නිසා රේමෙන් කැටි ටිකක් එකතු කරලා එඩිට් කරලා දානවා. ඒතකොට තියෙන්නේ රචකයන්ගේ අතේ නෙමෙයි සෙල්ලම තියෙන්නේ එඩිට් අතේ සෙල්ලම තියෙන්නේ. මොකද සංග්‍රහ මාසිකව යන්න ඕන. ඉතින් මේකෙදී මේ අනුශේධියා බලනකොට මේ සංස්කරණයේ චේතනා වශයෙන් නොවුන ප්‍රකල්පන වශයෙන් නොවුනත් මේක යන හැටි බලනකොට කිසිම අඩුවක් පේන්නේ නැහැ ඒ වෙලාවේ. ඒසොට බලන අම්මා පේනවා, තාත්තා පේනවා, බුදුහාමර පේනවා, යේසුස් වහන්සේ පේනවා, නබිනායකතුමා පේනවා, ඔක්කොම පෙන්නනවා. අර පරණ මේ සංගරාවට අවශ්‍ය කරන ලිපි දානවා. මේවා සේරම පණ තියෙන වගේ පේන්නේ. ඊ අම්මා හිටපු අම්මා වගේම පේනවා. දුවන්නේලිසායට ගියාම වැලි පෑගෙනවා දැනෙනවා. හැබැයි මේ මායාවක් දැන්නේ. එහෙම නැත්නම් මේ කවුරු රැවිලා අපිට හොඳ නරක කියන ඇහෙනවා. මේ පරණ තිබුණු මෙව ගැනලා දැන් සංගරාව දුවනවා. ඒක කොච්චරද කියනවනම් Taman ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරන දෙයට වඩා තමන් මනසින්ම වාගත්ත දේවල් ඇත්ත වශයෙන් පෙන්නනවා. එහෙම නැත්නම් විඥානේ රැවටෙන්නේ නිසා සංස්කාර මත තමයි විඥානේ තියෙන්නේ. හැබැයි විඥානේ දරුවෙක් තමයි සංස්කාර කියන්නේ. එහෙම නැත්නම් මේම කියන විදායක බලතල ඇති ජනාධිපති තමන්ගේ කිට්ටුවන්ත සම්පකිච්ච සාධාරණ ඇමතිවරයෙක්පත් කරනවා. ඉතින් ඇමතිවරයා තමයි ජනාධිපතිතුමාට ඔක්කොම කියලා දෙන්නේ. අන්තිමට මේ ඇමතිවරයා ජනාධිපති නටවනවා. මෙතෙන් යන්න එපා මෙතෙන් යන්න මෙයා හොඳයි මෙයා නරකම ජනාධිපති එතකොට එයාට අර තියෙන වෙන සංඥා නැහැ මෙච්චරයි තියෙන්නේ ඒක තමයි හැමතැනම වෙන්නේ කොහරි අම්මා හදන පුතා ගෑණි නටවනවා කියන එකනේ කසාද කියන්නේ ඒකනේ නැන්දමයි එළිය අතර සනාතන සටන ඒ අම්මන්ඩි ඉතින් අර වෙන මොනක්වත් ඕනේ නැහැ. ඒ අම්මන්ඩි තමයි ඔක්කොම. උනාට පස්සේ අම්මන්ඩි බොහොම ලස්සනට වැඩේ අතට අරගත්තට පස්සේ මේ මෛත් එක පුතිනවනම් ඔය පරට්ටිත් එක බෑ. පුළුවන් නම් අයින් කරවන්න තමරපන්. ඉතින් මේ වන්සට එපිය ගන්න සිද්ධ වෙනවා. මේ තමයිම තෝරාගත්ත ගෑණියක් තමයි මේ වැඩේ කරන්නේ. අපි ගෑනු විරුද්ධව කතා කරනවා නෙමෙයි. ඇත්තම කතා කරනවා පිරිමින්ට විරුද්ධව. කඩප්පුලිය පිරිමියා. ගෑණි නෙවෙයි. ගෑණි දන්න පිරිමියා මැට්ටව. පොඩි වැඩේට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි සංඛාර දන්නවා විඥාන මාව මැව්වට මම විඥානේ දරුවෙක් වුණාට සංස්කාර වලට පුළුවන් ඕන විදියට රජුරෝ මත් කරන්න. ඒ නිසා සදාචාරය කියන එක විඥානයේ සදාචාරය කියන එක කවදාකවත් විශ්වාස කරන්න බැරි එකක් කියලා දාර්ශනිකයා කියනවා. විඥානයේ සියලු පොහොර ලබන්නේ සංස්කාරවලින්. සංස්කාර දෙන දේ තමයි කණ්ඩෝනේ ප්‍රේමදාස මහත්තයාට බාබු කරපු වැඩේ තමයි. අන්තිමට ඊමන්ස ඔක්කොම කරලා කණ්ඩ පොණ්ඩේ දුන්නේ කියලා කියනවා මේවා ඉතින් අනවශ්‍ය කතා. ඒකෙන් අන්තිමට ඊමන්ස ගස්සපු දවසට කොක්කේ තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි සංස්කාර විශ්වාස කරන ප්‍රමාණය දැනගෙන මේ රූපේ නෙවෙයි මේ වේදනා නෙවෙයි මේ සංඥා නෙවෙයි මේ විඥාන මෙන්න මේක සංස්කාර කියලා දැනගත්තා නම් ඒකට කියනවා ඉති සංඛාරෝ ඉති සංඛාරා. මේක දන්නේ නැති නිසා තමයි අපි මේ කරන දේ දන්නෙත් නැහැ. අපි සිද්ධ වෙන දේ දන්නෙත් නැහැ. චේතනාපූර්වක කරන දන්නා චේතනික වෙන එක දන්නෙත් නැහැ. සවිඥානිකව කරන දේ අවිඥානිකව කරන දේ දන්නේ සසංකාරිකව කරන දේ අසංස්කාරිකව කරන දේ දන්නේ ඉතින් ඒක නිසා ඒවට ගොඩාක් උපක්‍රම මාර්ගයෙන් සර්වඥාන්සේ කියලා දෙනවා දානයක් දෙනකොට සසංකාරිකව දානයක් දෙනවයි කියලා කියන්නේ කවුරු හරි කියනවා බුදුන් දන් දෙන්න පිං සිල්ලතුරු දන් දෙන්න පිං උඹ ඊට වැඩිය පිං නැති කෙනෙක් උඹ දීපා දෙනකොට පිං සිද්ධ වෙනවා කියලා කවුරු හරි එයාට හේතු ගන්න. එතකොට එයා මෙහෙවීමක් නිසා දානයක් දෙනවා. ඒකට කියනවා සසංකාරික දානය කියලා. මේ දාන දෙනකොට දෙනකොට දෙනකොට යාර පේනවා පිං වෙන්නත් පුළුවන්. හැබැයි දෙනකොට ජොලියක් තියෙනවා. එතකොට යාර තියෙනවා දෙන්න හිතෙනවා කවුරුත් කියන්නේ. ඒක කියන අසංස්කාරික දානය කියලා. අසංස්කාරික දානයක් කියන්නේ සසංකාරික දාන නැතුව. නිසා ආගම අපිට කියලා දෙනවා දුන් දේ සුවඳයි කැදේ ගඳයි. ඉතින් අපිට බලනකොට දුන් දේ සුවඳ විතර නෙවෙයි දෙනකොට තියෙන මේ මිනිස්සයා ඒ දේ බුද්ධ විනෝර තියෙන සැප මුදිතා ඒක තේරෙන විතර කවුරු කියලා දෙන්න ඕනේ මම්ම දෙන්න ඕනේ කියලා ඉතින් අසංස්කාරික දානේ හරහා සසංකාරික දානේ සසංකාරික දානේ හරහා අසංස්කාරික දානේ දෙනවා. ඊට පස්සේ ආන වැඩියෙන් කුසල් සිද්ධ වෙන්නේ කෝකෙන්ද කියලා. තුංගදෙනෙක් හිතන්නේ හිතාමතා සැලසුම් කරලා දෙන දානියත් නොහිතා නොමතා දෙන දානෙත් හිතාමතා දෙන දාන හොඳයි කියලා තමයි මූලධර්මවාදීෝ හිතන්නේ. නමුත් නොහිතා නොමතා ඇඟෙන් බොක්කෙන් දෙන දාන එක හොඳ අසංස්කාරිකව දෙන එක. ඒ වගේ හිතාමතා කරන ආනාපානේ පවත්වන සතියට වඩා නොහිත නොමතා ඇබ්බැහියට පුරුද්දට බයක් වෙනකොට ආනාපානෙ හිත යනවනම් කලබලයක් වෙච්චලා නැට ආනාපානෙ හිත ඒක ക്ഷേම භූමියක් බාටපත් වෙනවනම් ආන ඒ ආනාපාන මේ කලබලයේ ඉඳලා ගැස්සිච්ච හිතේ ඉඳලා අසතියේ ඉඳලා නැවත සතිය පිටව ගන්නට ආනාපානෙ ගොදුරු කරගන්න වෙලාවේදී ඒක අර කලපුරුද්දෙන් එන්නේ ඒ ටික බෑනේ මරණ මොහොතේ කරන්න ඒක කල්ලාතු කරලා තියෙනවා ආනේ ටික කරලා කරලා කරලා කොයි වෙලාවකාරී කාට හරි නිින්දෙදී හරි බය වෙච්ච වෙලාවක ආනාපානෙට නැත්නම් තමන් වඩන්නේ බුදුගුණ නම් බුදුගුණේට මෛත්‍රීට හිත යනවනම් අසංස්කාරික වෙන්නේ. ඉතින් ඒක භාවනාවක් වගේ පේන්නේ නෑ නමුත් ඒකට තමයි භාවනාව කියන්නේ. ඉබේම එතෙන්ට යනවනම් ඒකට කියනවා භාවනාව කියලා. ඉතින් හැබැයි යාට ඒක ඇබ්බැහි වෙලා වෙනකොට. ඒකට নিমগ্ন වෙලා. ඒක වශී වෙලා. ඒක සිද්ධි වෙලා. ඉතින් මේ සිද්ධි වෙන වෙලාවේදී මෙහෙම දෙයක් ආනිසංසයට ලැබෙයි කියලා දන්නෙත් නැහැ. ඒ ආනිසංස ලැබිච්ච වෙලාවේදී හිතෙන්නෙත් නැහැ කලින් වත්ති වැට්ටි හැප්පි හැප්පි වරද්ද වරද්ද ගිය ගමන නිසායි අද මේ පාරේ යන්න පුළුවන් වෙන්නේ කියලා මේ සියල්ලකින්ම සිද්ධ වෙන්නේ. මේ සංස්කාරයක් ඇතුව පටන් ගන්න දේ සංස්කාරයන් ගෙවම් කරන මාර්ගය හරහා අසංස්කාරික තැනට අවිඥානික තැනට එහෙම නැත්නම් අචේතනිකව සිද්ධ වෙන තැනට ගියාට පස්සේ ඒක හරිට වැඩිය ලොකු කුසලයක් අති කුසලයක් කියලා තේරෙනවා නම් අති කුසලයේ සමාදන් වෙට කෙනෙක් නැහැ. මොකද ඒ කෙනා කුසලයේ පුරුදු වෙනකොට මග ඇහැලිලා. මම කරනවා නෙවෙයි කියනවා. ආනෝකට යෝගාවචරය කැමති නැහැ. යෝගාවචරයට ඔක්කොම මම කළා. ඒක මගේ වැඩ. මෙන්න මේ ආනිසංශ මගේ කියලා මේ ඉල්ලුම සැපේම නීතියට දාපු ගමන් අර කවදාකවත් ඒ සංස්කාර ඉක්මවන්න බෑ. කරන්නෙක් ඉන්නවා. ඒ නිසා ඒ ඒ මායාව ඒ කරන මේ ෂටගතිය කරන විඥානේ විඥානේ කියන උඹ හිතේ නැති වුණොත් එහෙම මට අරසාවක් නැහැ. ඒ නිසා ওই වැඩේදී උඹට දැන් සම්පූර්ණ ජොබ් එක නැති වෙන අමාත්‍යංශේ නැති වෙනවක රැකගනි. මහත්තුමට රැකලා දෙන්න කියලා සංකාරපච්චය විඥාන විඥානපච්චය සංකාර කියලා මේ සංස්කරණය කරන්නේ තබා ගැනීම මේ විඥානි කියන රජුරවන්ට නැතුව බැරි දෙයක්. විඥානේ නිතරම ඒ නිසා ඒ අමාත්‍යංශය තියාගෙනවා. එහෙම නැත්නම් මේ මොකද්ද කියනවා minister without portfolio එතන කාර්යභාරයක් නැති ඇමති කියලා පත් කරලා තියාගෙනවා. ඒකටත් ප්‍රජාතන්ත්‍රයේ ඉඩක් තියෙනවා. කාර්යභාරයක් නැහැ. ඇමති පට්ටම් ඔක්කොම තියෙනවා. ටිකට් කෙනෙකුට දෙනවා කාර් එකක් දෙනවා ඔක්කොම දෙනවා කාර්යභාර නැහැ මොකද ජනාධිපතිට එහෙම කෙනෙක් නැතුව කරන්න බෑ ඒ කියන්නේ මේ විඥාණයට සංස්කරණයක් නැතුව ජීවත් වෙන්න බෑ සංස්කරණ නැතුව ජීවත් වෙන්න කියන්නේ හේතුඵල කියලා. සංස්කරණ නැතුව දකින්න දෙයට කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා. මේ දේ අතර මමයා දාපු ගමන් මේ ඉබේ සිදුවෙන දේ මම කරා නැත්නම් මට කළ හැකි මගේ එකම පරම යුතුයකම තමයි මේක විනාශ කරන්නයි කියලා හිතනවා නම් ඒ හිතනවත් එක්කම විඥාණයට ස්ථිතිය ලැබෙනවා සංස්කාර ඔටුනු පළ දිනවා ගුණාට අඳිනවා. ඕනි කියන්නේ ගුණාට අඳිනවා කියන්නේ. අඳිනවයි කියලා කියන්නේ අපි සාමාන්‍ය ඇඳලා ඌ ඇඳලා ඉන්නේ කියලා කියන්නේ අඳින්නේ මොකටද නෙකොනට තමයි. ඉතින් මේ ඇඳිල්ල තමයි අපි මේ නිලතල දීලා කරන්නේ. සම්මාන දීලා කරන්නේ. අපි මේ එක එක තාරාතිරම් දීලා කරන්නේ ඌ අඳනවා. ඇඳුවට පස්සේ ඌ පිස්සාණන් අතාතමයි අතාතමයි අතාතමයි කියලට අත දානවා. පිස්සාණන් ඔළුව නැයි ඔළුව නැයි ඔළුව ඔළුව පොඩි කාලේ ඉඳලා පොඩි උඩ පුරුදු කරනවනේ. අතේ වඩා නැති ආවදා වොන්න පිස්සාන අතහදම ඇතයි ඌ අත දානු දන්නේ මේ මොකටද අත දාන්නේ කියලා. ඒක තමයි අපිට ඔය දාන්න ආස්තනවල දීන්නේ. අතු පිළිගන්න සමාජෙ පිළිගන්න කෙනෙක් ඇවිල්ලා අපිට නම්බුනා මැදිර කරන මේ නම්බුනා මැදිනවා ඊට පස්සේ කහින්න කහිනවා කියනකොට කැපන්. ආ. නිදි කහින ඊට පස්සේ නිලයයි. යාන්තෝට හැම නිල තමයි වෙන්නේ. මේක තමයි ලෝකේ කියන්නේ. නිලේ රැකේ. මේ හැම නිල තියෙන්නේ වෙනකොට. ඇමෙනිලා. ඒක මතක නැහැ. මේක දකින්න පුළුවන් එකම සත මනුස්සය විතරයි. අනික් කට්ටියට කියන්නේ මේ හැමනෙන එකට සහජාසය කියලා. මේ උපත්ති මෙන්නදී ඒක කරන්න දෙයක් නැහැ. මනුස්සයාට පුළුවන් මෙතන ඇමිනිලා තියෙන්නේ. මේ ඇමිනිල්ල මම ඉල්ලලා ගත්ත එකක්. මේ ගත්තේ මොකටද? මේ තණ්හාමාන දිට්ටි වඩන්නයි. දැන හෝ නොදැන. ඒ නිසා තණ්හාමාන දිට්ටි එන එකට ගහගෙන ඒ තණ්හාමාන දිට්ටි පැමිණීම සඳහා මේ ඇතුලෙන් කරන ෂට ක්‍රියාවලිය, මායාවී ක්‍රියාවලිය, වංචනික ක්‍රියාවලිය අපි ඔක්කොම කරන නිසා. මේ එක් එක්ක සුද්ධ නැති නිසා මේක හෙලි කරමු. දැනට කියනවා හෙලි කරා නම් පහසුවක් දැනේ. ආවි කතායිස පාසුවෝති. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. තථාගතප්ප වේලිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ. මේ වැහිල්ල තමයි පෞද්ගලිකත්වය කියන්නේ. මේ සංඝ සමාජය කියන්නේ වහන්න එපා. වහන්න වුණොත් කියලා කියන්න මං අහවල් දවසේ නම් ඔයාට සත්‍ය හෙලි කෙරුවේ නෑ. මට ඒක කුකුසක් වුණා. මං අද සත්‍ය හෙලි කරනවා. ආයෙසරක් පොඩ්ඩක් කියනවා. අනිත් දවසේ ආවට කියනවා තමයි කවුන්සලින් කියන්නේ. ඔය තමයි ෆ්‍රී ඇසෝසියේෂන් කියන්නේ. උදයන්සේ හදලා තියෙන මේ සංඝ සමාජය, භ්‍රමචාරී සමාජය, සබ්‍රක්‍මචාරී සමාජය අපි හෙලි කරන බොහෝම ටිකයි. ටික ටික ටික ටික යනකොට වෙනවා හෙලි කරන තරමට වාසි. හෙලි කරන තරමට සංස්කාර වලට ඉන්න බෑ. විඥාණයට මේ ෂටමායාවී වැඩ ටික කරගන්න බෑ. ඒක නිසා අපි දැනගන්න ඕන විඥානයේ ක්‍රියාවලිය රහස්‍යයි. ඒක රහස්සොත්තු සේවාවක නැත්නම් රහස් කල්නායමක ප්‍රධානියා වගේ එයා කිසි වැරද්දක් කරන්නේ විඥානයේ සංස්කාර හරහා වැඩේ කරගන්නවා. සංස්කාර සෝචකීකර විද්‍යට ඒ වැඩේ කරනවා. ඒත් ලැබිච්ච නිලේ නිසා ඒ සංස්කරණය කරමින් කරන්නේ මේ ස්වභාව සිද්ධිය සංස්කරණය කළා කියලා කළ හැකි කියලා කළ යුතුයි කියලා විවස්ථාදනක තමයි. ඉතින් ඔක මොන විවස්ථාව හැදුවත් අන්තිමට ස්වභාව සිද්ධිය ජය ගන්නවා. මෙතන හැම තාක්ෂණයකම වෙන්නේ අපි දාශ වෙන එක විතරයි. පරිසරය රත් වෙන එක විතරයි. දූෂ්‍ය වෙන එක විතරයි. මාන්නකාරකමක් වෙන එක විතරයි. අපි මේ සමාජයක් විසින් අපිට උගන්වපු ශිෂ්ටාචාරයකට ඇදලා දාන එක විතරයි. ඊට වඩා හරි ලේසි වනවාසී ජීවිතය ආතතිය අඩුයි. ඒක වෙන්නේ වනචර වෙලක් කියලා. ශිෂ්ටාචාරයේ පිටිපසට යamak කියලා. එහෙනම් රජ කුලයේ ඉඳ රජ වෙන්න පැපතිච්ච රජපැටියෙක් වෙන සිද්ධාර්ථ කුමාරයා ගිහිසපත් ඇහැල්ලා රජසපත් ආරලා වනගත වෙලා මමත් අනික් කට්ටිය වගේම සැප විඳින කෙනෙක් මමත් අනික් කට්ටිය වගේම හොඳ නිදා ගන්න කෙනෙක් කියලා කිව්වේ ඔය අපි හිතන සමාජයේ අපිට අන්දන ඇඳිල්ල තියෙන සැප ගුණාකරත්‍ය දිනවහ සමානම තමයි අදපන් වෛරෝ බරභාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් උට සින්දුත් කියනවා කවිත් කියනවා නකුත් දෙනවා තනකොළත් දෙනවා කාබන් ඇදපන් ඉතින් ඇදලා ඇදලා ඇදලා ගොම්මාලා මැරෙන්න හදනකොට අඬපුත ඔවිලිකුත් නැහැ බෙරිය බලෝකුත් නැහැ නාකිය මැරෙන්නෙත් නැහැ දහකා වෙන්නෙත් නැහැ කියලා දරුවෝ ඇවිල්ලා ඇඳෙන් එළියට ඇදලා දාන. එහෙම නැත්නම් මහලු නිවාසයකට ගිහලා දාන. අප්පෝ අපේ දරුවෝ හරි පිංවන්තයි අපේ මහලු නිවාසයකට ගෙනත් දැම්මනේ කියලා ඉතින් අරගොල්ල සන්තෝෂයි. මහලු නිවාසයකට ගෙනත් දාන්නේ නෙවෙයි දරුවෝ හැදුවේ. ඇත්තටම දරුවෝ හැදුවේ ඉතින් කාමයට තමයි හැදුණා මිසක් ඒකත් හදපු එකක් නෙවෙයි. කෙසේ නමුත් කියන බයිලා වෙනයි මේ සංස්කාරය දැක්කනම් මෙන්න මේකට සංස්කාර කියලා කියන්නේ කිව්වොත් අද බුද්ධ ධර්මයක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න තියෙනවා. අද බුද්ධම තනිකර සංස්කාරයක් කියලා. මේ අනුන්ගේ බව බාර අරගෙන මේ ආත්මය අපිට දීපාවකට ලබන ආත්මෙ පින් දෙන්න. මේ මේ ආත්මය ආයෝජනය කරලා ලබන ආත්මෙ ප්‍රතිඵල ලැබෙනවා කියන එකනේ ආගම විගුණන්නේ. වර්තමාන වශයෙන් දැන් බෑ. ඌව ඌව මෛත්‍රී බුදුහාමරේ කාලේ තියෙන මේ භාවනා කරන්න අද ප්‍රතිඵල ගන්න බෑ. පිනක් නම් තමයි ඔටිටරි කොච්චර හොඳද දහනමකට දන් දෙන එක. නැත්නම් මේ කටින පිංකන් නිසා කන්නේ 10ක් විතර කරගන්න පුළුවන් නූල් නූල් ගහන ගහන නූල් පාරක් පාද සක්විති රජකම ලැබෙනවා කියලා නේ උගන්වන්නේ. අනේ අම්මේ අපේ අම්මලා එහෙම අපිට ඒ දවස්වල පොඩි කාලේ අපි පොඩි කොල්ලෝ පිටත් කරනවා කටින ශූරට අද ගහලා වරෙන්කෝ අපිට කරගන්න වෙලාවක් නැහැ මේ බත් මුට්ටි උස ගන්න විදියක් නැහැ 10 දිනකට යන්න තියෙනවා. අම්මා ලිපේ සුමේ අපිව පිටත් කරනවා කට්ට පිංගවන. ඉතින් මට යන්න දෙන්නේ අපේ පොඩි අය කොයිලත් අයියා වෙනවා. ඌ එක දවසක් ගිහිල්ලා මොකට විස්තරයක් දුන්න කටින පිංගම ගැන. අපි 6 4 වයසේ. එල කියනවා මේ පඳු ගෑවුන අතේ දැන් මට නම් පොඩි මල්ලි ආයේ බය වෙන්න දෙයක් නැහැ. ගෙලින්ම දිවි රෝග තමයි තෝ අපාය. ඒක නොකිය කිය. මම අපච්චිත් එක්ක ගියේ. අපච්චිත් ප්‍රධාන දායකනේ දායකයෙක්. ඉතින් කඩන බින්කවත් තුනා මෙහෙම ඉතින් මම කට අරගෙන ආගෙන යකෝ අඩේ මටත් යන තුනා මේ වලිගෙම එල්ලීලා දිවි ලෝකේ හොඳයි කියලා මේ කටින පින්කමක තියෙන දැන් උනත් කියනවනේ. ඒ කටින සිවුරක ගහන ගහන නූල් පාරක් පාසා සක්විති රජරකම ලැබෙනවයි කියලා. මේ කරන කතාවේ මහල්ලා මුසා මොහොදේකේ අර්නස්ට් හිමින්වේ කියනවා මේ ආගම කරන්නේ මනුස්සයගේ වස්තු වර්තමාන ධනෙ ඌරගෙන කාලා අනාගතේ දෙඤ්ඤන් සැපක් දෙන එක විතරයි. මේකට තමයි ආගම කියන්නේ. ඉතින් මේ ජීවිතයේදීම සීල ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් කියවම කිමන් දානේ නම් තියෙනවා සීලේ නම් ටිකක් තියෙනවා සමාධි ප්‍රඥා නම් නැහැ. කරන්න එපා තේරුමක් නැහැ. ඒ නිසා මේ ජීවිතේ මේ කරන්න පුළුවන් කියලා කියන්නේ අර සංස්කාර වලට විරුද්ධව කරන යුද ප්‍රකාශය. සංවිධානාත්මකව කරන ආගමික කටයුතු වලට යුද ප්‍රකාශය. නැත්නම් ආගම් වලට කරන යුද ප්‍රකාශය. ඒකට මේ කොමියුනිස්ට් වාදී වගේ තමයි පේන්නේ. ඒක තමයි කාල් මාක්ස් මා කිව්වේ මේ ආගම කියන්නේ අබින් වගේ දෙයක්. කෑවට පස්සේ ඇබ්බැහියට යනවා. ඊට පස්සේ පිංකම් කරනවා නරක දෙයක් නෙවෙයි. නමුත් අධි කුසලයට කම්මැලි වෙනවා. කුසලයට බැඳෙනවා. කළ හැකි වඩා හොඳ දේ නතර කරලා හොඳ දේ යන්න දෙනවා. මේ තමයි සංස්කාර වල වැඩි. ඒ නිසා යෝගාවචර තේරෙන්න ඕනේ යම් හොඳ තැනකට ගියාම විපස්සනා ඥානෙ දිනනට වඩා හොඳ එක පේනවා. එයා හිතුවේ වඩා හොඳ එක ගන්න මේ හොඳ එක ගැන තතුමරපා ඉන්න නරකයි. වඩා හොඳ දෙයට යන්න පෙළඹෙන්නේ නැත්නම් උපනායන ශක්තිය නැති වෙනවා. එයා අර හොඳේ ඇබ්බැහි වීම නිසා හොඳ නිසා ප්‍රගමණය නතර වෙනවා. එයාගේ ප්‍රගමණයට ප්‍රධාන වශයෙන් බාධා වෙන්නේ හොඳ ටික තමයි. මොකද වඩා හොඳ අතාරින්නේ අනමිටි අතාරින්න නැතෝ. මේ වඩා හොඳ වෙන්නේ හොඳ අතාරින්නේ මේ මොකද සංස්කාර වල තියෙන මේ ෂටගති, මායාවී ගති. විඥානේ කැමතිත් නැහැ. එන්නේ එන්නේ සියුම් සංස්කාර වලට යනවට. ඉතින් මේකේ තියෙන වගකීම් බාරගෙන බුදුරජාණන් ශ්‍රීකන් ප්‍රකාශයක් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක් කියලා කියනවා. බුදුරජාණන්සේ විශ්ින් සකස් කරන ලද්ද. හැබැයි සියලු ගොරෝසු සංස්කාර අයින් කරන්න තියෙන සියුම්ම සංස්කාරය. ඒ නිසා ගොරෝසු කට්ටක් අයින් ගන්න සියුම් කට්ටක් ගන්නවා වගේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ ගන්න ගන්නකොට තමන්ගේ අනෙක් කුසල් පැත්තක තියලා ඒ ඩබ්ලිව් කර්ණත් මහත්තයා අහනවා ආර්ය ශ්‍රාංග කොතනද පන්සල් යෑම සඳහන් වෙලා තියෙන්නේ. පිනක් සඳහන් වෙලා තියෙන්නේ. කිසිම තැනක නැහැ. ඒකේ බිම්පව් කතාව මොකුත් නැහැ. ඒකේ තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වාචා කම්මන්ත ආජීව තියෙන විරමණේ විරති සීලය තියෙන. ඊට පස්සේ එන්නේ බීතිය සති සමාධි. ඉතින් ඒකට යන්න ඒ ආර්යෂ්ඨ මාර්ගයේ තියෙනවා මේ උපදි වේපක්කා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා පින් කරන උපදිපැත්තකුත් තියෙනවා. අනාර්යා අරියා අනාසවා ලෝකුත්තරා කියලා තියකුත් තියෙනවා. ආන්නේ වෙනස අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ භාවනා මධ්‍යස්ථානක නැත්නම් භාවනාවක තමයි. පින් කරන තැන ඉඳලා පින්ප වතායන ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න. අන්න එතනදී මේ සංස්කාර පිළිබඳ අවබෝධය මේ සංස්කාරයය කියලා යම් කිසිංගේ අවබෝධ කරනවා නම් ඉස්ලාම අවබෝධ කරන්නේ සසංකාරික දාන අසංකාරික දාන කියන වගේ දෙකේ අපි බණටත් කියනවා. ටික වෙලා කරන මිනිස්සු තේරුම් ගන්න. තේරුම් ගන්නට ඕනේ. ඒක තමයි බණ කියන්නේ. ඊට පස්සේ සීලයත් කිල්ලතුන් අතර ඉන්නකොට ඒ රකින්න දෙයක් නෑ රැකෙනවා. අපි ඔක සම්බන්ධ වෙච්ච වෙලාවේ 90 දී ඔය මේ කෝට්ටේ දේවානන්ද හමුදු තමයි හිටියේ සංස්ථාවේ ලේකම් විදියට. පණ්ඩිතාධිකාව දේවානන්දන වචි මේ සම්බන්ධ වෙච්ච කටියට හෙට හෙට ඔබ සම්බන්ධවෙන්න නම් මේකට බන් ටිකක් කියන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ලෝකයා කියන උපසම්පදා භික්ෂුව කියලා කියන්නේ යකඩ බෝතලයකට වතුර උපුරවගෙන කඳු නගින જાතියක් කියලා ලෝකෙට කියලා දීලා තියෙනවා. ආමුදුරු කියන්නේ යකඩ බෝතලයක වතුර පුරන කඳුරංගනේ જાතිය මේ භාවනාවක් ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් මේ පණ්ඩිස්වාංශල පිං සිද්ධ වෙන්නේ අපිට කියලා දීලා තියෙනවාද බහනකම කියන්නේ මොකද්ද කියලා යකඩ බෝලයක වතුර පුරාගෙන කඳුරංගින එක නෙවෙයි. ඒකෙන් කරන්න තියෙන මේ ඊළ සමාජ ප්‍රඥාකරණේ කියලා. ඉතින් ඒ නිසා මුන්නාංශලාගේ මේ පණ්ඩිස්වාංශලාගේ ගුණේ කොච්චරද කියන අපිට දැන් සිල්පද කඩන්නවත් ඉඩක් නැහැ කියලා කිව්වා. එහෙම පරිසරයක් හදලා දීලා තියෙනවා සිල්පද මැද ඉන්නකොට අපිට සිල්පදයක් කරන්න කොච්චර අමාරුද කියලා බලන්න. මං එදා පල්ලෙහාදි කිව්වා. දැන් පල්ලෙහා හදලා තියෙන විනය නීතියදී කාම මිත්‍යාචාරයක් කරන්න කොච්චර දඟලන්න ඕනද කියලා. මිත්‍යාචාරය නොකර ඉන්න පහසුකම් දීලා තියෙනවා. මිත්‍යාචාරයක් කරන කොච්චර නටන්න ඕනේද කියලා. ශිල්පදේ කඩාගන්නේ. උදෙන්ද අරකු වාගයක් ගෙනලා බොණ්ඩ දායකෝ ගානක් නැතුව බොන. ඒක වෙනම දෙයක්. උගේ පොඩ්ඩක් මචං කැල්ලක් පොඩ්ඩක් දීවන් කියලා උඩ කාමරයට ගෙනලා දීවොත් මොකද වෙන්නේ බලන්න. කීයක් මට්ටම් කඩාගෙන යන්න ඕනද කියලා ශිල්පදයක් කඩන්නේ. ඒ හදලා තියෙන පරිසරයේ ඉන්නකොට ශිල්පදී බී රැකෙනවා. ඒ නිසා ලොකු සාංශ කිව්වේ මට වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා. පණ භාවනා කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඒ මනුස්සෝ සිල්පද කටන අය කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ, බනින්නෙත් නැහැ, පිළිකුල් කළා දාන. ඉන්නවත් බෑ. ඒකයි ඔය කට්ටිය කැමති නැත්තේ භාවනා මධ්‍යස්ථාන වලට ලයින්ද. මේක ඉන්න ගියාම සිල්පද කටන එක හරි වෙහෙසයි. ගෙදර ඉන්නකොට නම් කැඩුවේ නැත්තම් වෙහෙසයි. ඇඟ රිදෙනවා. ඉතින් ඒ වෙනස නිසා සංස්කරණය සහ අසංස්කාරික ජීවිත දෙක නැති එකක් නෙවෙයි. ඒ ජෝසප් ගෝල්ස්ටයින් නෑ ජෝසප් ගෝල්ස්ටයින් නෙවෙයි රිචඩ් ඩේවිඩ්සන් කියනවා අද ඇමරිකාව වගේ රටක 140කටත් අසහනේ තියේදී ඒ වගේම ප්‍රසිද්ධයි මේ සත්‍යමත් වෙනකොට අසහනේ නැති වෙනවා කියන එක. ඇයි මෙච්චර සුළු පිරිසක් භාවනා කරන්නේ මෙච්චර කෝටි ගාණක් එක දිහා බලන්නේවත් නැත්තේ? මට පරිේශනයක්වත් ගොනු කරන්න බැරිලු ඒක කොහොමද වෙන්නේ කියලා හිතන්නවා. මේ නිකන් දෙන සර්වතෝ භද්‍ර කිසිම පසු ප්‍රතිඵලයක් නැති මේ වර්තමාන මොහොතේ ජීවත් වීම හැමෝටම කළ හැකිව තිබියදී ඒකට පෙළඹෙන පිරිස ඒකට ආවඩායිබෝන් කියන පිරිස ඒ නැත්නම් ඒක හොඳ ಗುಣ කතා කරන පිරිස මෙච්චරම පුංචි වෙලා තියන්නේ ඇයි කියලා පරිශනයක්වත් ගොනු කරන්න බෑ. තන්නේ කරම නිකන් මේ කර්ම රූ කර්මයෙන් හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන දෙයක්. නිසා කවදාක සර්වජන් වහන්සේවත් මේ ශිළු දිනාම් බුද්ධඝමෙන්න ඕන කියලා හිතුවේවත් නැහැ. හිතන්නවත් බෑ ඒක. ඒ තරම මිනිස්සු සංස්කාර වලට කැමතියි. සංස්කාර කියන්නේ කෙරුම වෙන්න කැමතියි. අයියා වෙන්න කැමතියි. අක්කා වෙන්න කැමතියි. මුදුන වෙන්න කැමතියි. ගරු වෙන්න කැමතියි. ඒක තමයි මේ ලෝකේ සම්මාන සිස්ටම් එකක් තියෙන්නේ. අර සම්මානේ මේ සම්මානේ දෙනවා. අර කපාගෙන මේක ජය ගත්තා නම් ඌට සම්මානයක් දෙනවා. එයාට තිරිසන් ගති ටික මතු කරන්න හදනවා මේ තියෙන සදාචාර ගති. ඉතින් ඔක්කොම අපි ඔක්කොම භික්ෂුන් වහන්සේලා කියලා, අපි ඔක්කොම සහෝදරයෝ කියලා, අපි ඔක්කොම මිනිස්සු කියලා කිව්වම ওই කිසිම කෙනෙකුට බිස්නස් කරන්න බෑ. අපි හර බිස්නස් එක කරන්න බෑ මොකද අපි තව කෙනෙක් යට කරන්න යන්න ඕන කමක් නැහැ. ගුණවන්ත වෙන්න වෙන්න එයා වී කරලකට කිරිවදිනකොට ඔගේ පහත් වෙනවා. උණ ගහ උඩට යන්න යන්න දැල්ල පහත් වෙනවා. අර මෙහෙම කෙලින් උඩට කරගෙන යන උදුම්ම උදුම්ම ගතියක් උද්දච්ච ගතියක් නැහැ. සරුවචන්හන්සේ සෝපක්කාට පයින් ගියේ. අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරා. ඕවර් ටයිම් ක්ලේම් කරේ නෑ, බටා ක්ලේම් කරේ නෑ, සෙරෙප්පු ඉල්ලුවේ නෑ, මොකුත් නෑ. ওই 45ම මේ මේ හැම දැනටත් තියෙනවා ඒකම. කිසිම වෙලාවක් නෑ. බුදුන්ස් කියුවේ දක්ෂකම තියෙන්නේ මනුස්ස වෙන්නයි. දක්ෂම වෙන්නේ ඇති දෙයට හැඩ ගැහෙන්නයි. එහෙම නැත්නම් මේ මට දක්ෂ වෙනකොට මට ෆෑන් එකක් තියෙන්න ඕනේ, එයා කන්ඩිෂන් තියෙන්න ඕනේ, කාමර දොර හතක් අරගෙන යන්න තියෙන්න ඕනේ. ඒව තමයි අපිට මේ අන්දන ඇඳිල්ල. ඒක මේ තන්නේ කර අධ්‍යාපන ක්‍රමෙන් කරන්නේ. ඒ ඒක භයානකම කරනවා. අපේ තියෙන පිරිවෙන් අධ්‍යාපනයේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒ පිරිවෙන් අධ්‍යාපනයේ මකල මේ ඇති වෙච්ච ක්‍රමය නිසා අහම් දුරුද්දන් විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඩ්‍රයිවිං ලයිසන් ඉල්ලනවා. නීතිඥ කෝට් එක ගන්න දවසලා ඉල්ලනවා සිවුරට උඩි. ඉතින් හරි වටන දෙයක් නෑ අපි අපිට හාමුදුරුවෝ ඩෝයර්ලා හාමුදුරුවොත් ඉන්නවා ඒක පුද්ගල සංගීත සංදර්ශන පවත්වන හාමුදුරුවොත් ඉන්නවා සංගීතඥයොත් ඉන්නවා බුදු බුදු වචනයට පිළිත් වලට පසුබිම් සංගීතයක් දෙන්න ලෑස්ති. සදාකාලිකව මේක ස්ථාවර කරන්න මේ තාක්ෂණික ක්‍රමත් හොයනවා. මේ අනිත්‍ය ධර්මයේ ඒක භාවනා කරනකොට පේන අනිත්‍යක නෑ නේ ඒක ඒක ස්ථාවර කරන්න ඕන. බුද්ධ ශාසනය ස්ථාවර කරනකොට අපේ මේ අපේ කම්පැනි වහාමුදුරු කම්පැනි ඔක්කොම බඩු ෂුවර් අපි ගාලා. කිසිම දෙයක අඩුවක් නෑ ඩ්‍රයිවර්ලා ඉන්නවා, ලෝයර්ලා ඉන්නවා, සංගීතඥයෝ ඉන්නවා. ඔය ගීයෝ කැහුවට කහින්න වට අපිට කරන්න දෙයක් නෑ. ඒ තරම් අපි සරුයි අපි. ඒ තරම් සංස්කාර. ඉතින් යෝගාවචරය කවදා හෝ භාවනා කරනකොට මේ ඇතිවීම නැතිවීම දෙක ළඟ ළඟ ළඟ පෙනෙද්දී ඇතිවීමට සංස්කාර තිබුණාට නැතිවීම සංස්කාර නැති යමක් කියලා අන්නේ නැතිපැත්ත අගේ කරන තැනට යන්නේ ඒක තමයි මේ විපස්සනාවේදී පළවෙනිම ඔය බඩපිනුම. මේ ඇතිවීම නැතිවීම දෙක පේන වෙලාවට නැතිවීමට බය වෙලා ඇතිවීම පැත්තට දුවනනේ අපි මේ පිළිත් නූල් ගැට ගහන්නේ. සෙත් කවි කියවන්නේ, පිරිත් කියවන්නේ, අරසවල් ඉල්ලන්නේ, බුද්ධ හරි භාවිත ගම නිතිවිම දකින්නකොට අපෝ ඒකම කළා ඇතුවින් පැත්තට යන්න අපි තුන්නමක් ගෙදෙට්ට වඩම්මල වරු පිරිත් කියනවා. අරසවල් ගන්න. ඒකලියෝලා ඊටත් වැඩිය වැඩි වෙනවා සයිකියාට්‍රික් කෙනෙක් කාට ගිහිල්ලා සයිකඩෙලික් මෙඩිසින් එකක් දීලා කියනවා. ඒ නැතිවීම පැත්ත දකින්න නැතුව මේ කසාද මගුලක් හදලා දෙන්නකෝ මේ ළමයාට මේ ඉන්නේ කලු කුමාර දෘෂ්ටිය තියෙන්නේ. ඕක හොඳ නැහැ. කසාදෙමයි ඒක හරියනවා. නැත්තම් කොළඹට පිටක් කරන්නකෝ. නැත්නම් පිටරට අරින්නකෝ ඉඩ මේකුල්ල ඔන්න ඔය දිෂ්ටිය බහිනවා. ඉතින් එහෙම කරලා හදන ලෝකේ මේ මතුවෙන්නේ මේ නැතිවීම පැත්තයි ඒකට සාදර වෙන්නයි බුදුහාමුදුරට මේ බණ කියන්නේ. ඒකයි සංස්කාර කියලා කියන්නේ කියලා ඉති සංඛාරා. මේ සංස්කාරයයි කියලා බහුවචනෙන් කියන්නේ තමන්ගේ ටික දකිනවනම් ඒක කියනවා මොටිවේෂන් කියලා. යමක් කරන්න ගාය කොහෙන්ද එන්නේ කියලා බලන්න. ඇයි මේ උණ? ඇයි මේ තියෙන මොහොතේ වර්තමානයේ කරගෙන ඉන්න බැරි? අරක කරන්න තියෙනවා අර කෙරුව වැරදි අර මෙහෙම කරන්න ඕනේ මෙහා මෙහෙම කරන්න ඕනේ කියන මේ තේරම හට ගන්න තැන බැලුවොත් එහෙම බුදුරජාණන් කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා මා බාලු වචනයක් කියන්නේ ඔබ යමක් කරනවද කරන සියලුම දුකයි කියලා සබ්බේ සංඛාරා අනිච්චා ඔබ සකස් කරන්නේ නැතුව මොනවාරි වුණොත් ඒක සදාකාලිකයි ඔබ සකස් කෙරුවොත් ඒක වෙනස් වුණොත් උඹට වහකණ්ඩ වෙනවා ඉතින් කොහොම කරොත් ඔක වෙන්න තියෙන දේ නෑ මේ සකස් කරලා මම කෙරුවයි කියලා ඒක විනාශ වෙනකොට දුක් වෙනවට වැඩිය වෙන්න තියෙන දේ බලන්නේ නේද තියෙන්නේ. එතකොට හිතෙනවා මේ ඥාන උපේක්ෂාවක් කියලා. අඥාන උපේක්ෂානික ලොකු ඉවසීමකින් සංසාර දුක දැකලා සංස්කාරයන්ගේ ආධිනව දන්න කෙනා කරනවා කළ යුතු අඩුම සංස්කාර ටික. නොකර බැරි ටික. ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියනවා. සර්වඥාන්සේ කෘත්‍ය කරානේ. ඒ කරේ ඒ අනික් අයට තේරුම් කර දීම සඳහා. ඒ නිසා යෝගාචර ඉති සංඛාරාණං කියන එක කොයි වෙලාවකරි තේරුම් ගත්තා නම් ඒ යෝගාචරයට තේරුම් ගන්න වෙනවා මේ සංස්කාර කියන්නේ ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන විපන්දන සංස්කාර ඇතන නලියන ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන ස්පන්දන ඒ හැම එකක්ම පේන්න තියෙන්නේ මේ ලෝකයේ කියන්නේ ශක්තියක්. ඒක බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන එකක්. නිසා ඒ කොටසක් මගේ කියපු ගමන්ම අපි සැලෙන්න පටන් ගන්නවා. මේක සබහා සිද්ධියක්. මේ ශක්ති කියන දේවල් වලට එකතන ඉන්න බෑ. ශක්ති කියන දේවල් කම්පන චංචල වෙනවා. ඒ කම්පන චංචල වීම ඥානොන්ට හොඳයි, පිරමිඩ් නරකයි, පොඩ්ලමෙන්ට් හොඳයි, වැඩිට යනවා. එහෙම එකක් නැහැ. ඒවා වැඩ කරන්නේ මොකද්දෝ ක්‍රමයකට මේව හදන්න ගියොත් එහෙනම් මම මේක නොවි වෙන එකක් වෙන්න ගියොත් එහෙම නැත්නම් මේක විවේචනය කරන්න ගියොත් ඒක කොහොම අර සබා සිද්ධියට යට වෙනවා. එදි මෙයා ඇඹටලා යනවා කාලයට. ඒ නිසා මේ සංස්කාර පිළිබඳව චේතනා ප්‍රකල්පනා අනුසේ වශයෙන් තියෙන එකේ අනුසේ දක්වාම අඩු කරගන්න පුළුවන් වුණා නම් කාට හරි. කියන්නේ චේතනා ප්‍රපංචන ප්‍රකල්පන නැතුව ඇර කීතකී ආ ප්‍රඥා ශික්ෂාට කැමැති දැන් සුදුසා ප්‍රඥා ශික්ෂාවට දැන් ගිහිල්ලා තියෙන කියලා. නමුත් තාම චේතනා තියෙනවා නම් තාම ප්‍රකල්පනා තියෙනවා නම් එහෙම නැත්නම් මේ චේතනාවට ප්‍රකල්පනාවට බය නම් තාම යාට ඒ tira දෙකයින් කළා අනුසය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අනුසය පැත්තට ගියාට පස්සේ ඒක මොකක්වත් නැහැ වංචනික ධර්ම ටිකක් තියෙන. මේ හොඳයි කියලා බාරගත්ත හැමදේම නරකයි කියන එක තමයි අනුසය කියන්නේ. අපි මෙතෙක් කල හොඳයි කියලා හිතුවා නම් මොකක් හරි. ඒ හොඳ වෙලා තියෙන්නේ තණ්හාවට හොඳයි. දිට්ඨියට හොඳයි, මානෙට හොඳයි. හැබැයි අසංස්කාරයට බලනකොට හොඳ නැහැ. ඒ නිසා තමයි මෙතෙක් මේ මණික්ය මුතුය කියලා සූර්යය හංගගෙන බඩතුලේ හංගවගෙන තියාහිට හැමදේම මේ ප්‍රපංච ධර්ම. තම්පත් කරන ධර්ම නෙවෙයි කියලා. ඒක දකින්න එක විතරයි අනුශේචින එකට යා පේන්න දෙන්න යා ප්‍රකල්පන වලින් සහ චේතන වලින් මේක වහලා තියාගෙන ඉන්න නිසා අපි ප්‍රකල්පන චේතනාවල තරන් දෙන මිසක්කා ඈත්මෑත් කළා අනුශේත දක්වන්න බෑ. අනුසයට මොකුත් කරන්න ඕන බලන එක විතරයි කරන්න ඕන. කොච්චර චපලද, ෂටද, මායාවිද, වංචනිකද කියලා දන්නවනම් පිට හතුරේ කැත්තෙම නෑ කාටවත්. ඇතුළෙන්ම මේ හොරාට යාළුවයි කියලා හිතානින්න. හොරාට දරුවයි කියලා හිතානින්න කෙනා මේ හංගවගෙන ඉන්නේ අපි ඔක්කොම ඒ වගේ වසවිස ටිකක්. ආන්නේ බව දැකීමෙන් මේ අනුසය දුරු නිසා ආසවාන ආශ්‍රව ධර්ම දකින්නට දස්ස දස්සනා පහතබ්බා කියලා කියන්නේ දකින්නවනම් ඒක තියා බලනවනේ යට ඉන්න බෑ. හරි ඩ්‍රැකියුලා වගේ. ඩ්‍රැකියුලාට ලයිට් එක අල්ලනවා දැක්කොත් කුරුසය අල්ලනවා දැක්කොත් යට ඉන්න බෑ. ඒක නිසා ආශව අනුසය ධර්ම වලට දැක්කොත් මෙහා මේමයි මේ කරන වැඩේ කියලා යට ඉන්න බෑ. ඒක හරියට මේ රටේ තියෙන හොර කණ්ඩායමක නායකයා මෙයයි කියලා නම් කිරුවොත් ඇති මිනිස්සුන්ට. බලනකොට එයා රටේ හොඳ වැදගත් මහත්ෙක් තමයි වැඩ කරන්නේ. මහත්ෙක් තමයි මේ කැත වැඩ කරන්නේ. ඉතින් මේ මේ අසය එළිය පේන්නේ හැමදාම දන්තල් දෙන, තොරන් ගහන මේ සුභසිද්ධිය හදන මිනිහා තමයි <clears throat> රටේම තියෙන හොර කල්ලියක නායකත්වය දෙන්නේ කියලා. ඒ මනුස්සගේ නම ප්‍රසිද්ධ කරන්න විතරයි ඕන කරලා තියෙන්නේ. දක්ෂ ඒක දකින්න විතර අපි දැන් කරන්නේ අපි මේ ප්‍රකල්පන නිසා, චේතනා නිසා අර හොරහට එළියේ ඉන්නකොට මහත්යක් වශයෙන් පේන්නත් ඉඩ දෙනවා අපි. හොරකන් ටික එළිය නොඑන්නත් කටයුතු කරනවා. ඒ නිසා බාහිර තියෙන හොරකල්ලි වල වැඩ දිහා බලනකොට අපේ විඥානයත් සංස්කාරත් කරන මේ වැඩපිළිවෙල දේශපාලන වශයෙන් අපි අන්තිම දක්ෂම දේශපාලනය. අනුන්ගේ බලය පැවරීම සඳහා අපි මේ කරන ක්‍රියාවලිය. ඒක දිහා බලන්න පුළුවන් නම් බුදුජානක අපිට උගන්වන්නේ අනු සමග සමවීමේ සමජීවිකතාවය. උඩ පාගගෙන යන්න හදන්නෝ යට වෙන මට්ටමක් නෙවෙයි. ඒ සඳහා සබ්බ ලෝකයේ අනාභිරත සංඥා කියලා පුදුරජානන්සේ කියලා දෙනවා. ওই සබ්බ ලෝකයේ අනාභිරත සංඥා තියෙනවා නම් බලය විෂම ලෙස ධනය විෂම ලෙස පැතිරීම කවදාකවත් වෙන්නේ නැහැ. අද තියෙන සම්පූර්ණ විකෘති ආර්ථික ක්‍රමයක් 10ක් විතර මිනිස්සු ආර්ථිකයේ 50කට වැඩිය පාලනය කරනවා. ලෝක ආර්ථිකය. ඒකල ඒගොල්ලෝ තමයි ප්‍රතිපත්තිය හදන්නේ, ඒගොල්ලෝ තමයි බැංකු නීති හදන්නේ, ඒගොල්ලෝ තමයි නීති හදන්නේ, ඒගොල්ලෝ තමයි ජනමාධ්‍ය තොරතුරු දෙන්නේ, ඒගොල්ලෝ තමයි රූපලාවන්‍ය ගැන කතා කරන්නේ. ඒගොල්ලන්ගේ රාජ්‍යයක් තියෙන. ඒගොල්ලන්ට කැමැති විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් තාන්නමාන දෙනවා. නෑනේ. ඊයේ විලංගුවේ දාන පිස්සුයි කියලා වාට්ටුව දා ගන්න නැත්නම් සයිකියාට්‍රික් ලෙඩ බවටපත් කරනවා. ඉතුරු 90%ක්ම ජනතාව අර ඉතුරු 50 බෙදාගෙන කණ්ඩ ගිහිල්ලා ලෝකයේ 90%ක් විතර රැට නිදාගන්නේ බඩගින්නේ කියලා කියනවා. මේ හිල්ලකලා නෙවෙයි. කණ්ඩ නැතුව. අනික් කට්ටිය භෝජන සංග්‍රහ පවත්නවා අත්තට පයට සල්ලි විසු කරගෙන විදේශය වලින් කෑම ගෙනලා විදේශික ගෙනලා භෝජන සංග්‍රහ පවත්නවා උලා කණ්ඩවත් දෙයක් නැති ගාණක් නේද මේ මොකද අනබිරත සංඥාව දන්නේ මේ සල්ලි හම්ුණාට පස්සේ ආබිරමණයේ එහෙම නැත්නම් මේ සුඛපභෝගීත්‍ය සීමාවක් නැහැ. ඒ නිසා දස සංඥා සූත්‍රයේදී ਸਰවචනාංශේ යේ ලෝකේ උපයෝපාදාන චේතස අදිඨානාපිනිවේෂානුසයා තේ පජහන්තෝ විරමති විරද සාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා මේ ලෝකේ අභිරතියන් තෘෂ්ණාව කියලා කියන්නේ. ඊටාම ගැඹුරින් තියෙන දෙයක් තමයි මේ පුද්ගලික රුචි අරුචි. මේ පුද්ගලික මන අපේ. ඉතින් මේ පුද්ගලික මන අපේ අභිරතිය කියලා ගත්තොත් ඒ අභිරතිය පවතින තාකල් සියලු ලෝක වස්තුවම Taman සතු කර ගන්න තරමට මේක යනවා. සියලු ලෝක වස්තුවම අනාභිරත සංඥා ගන්න මේ ලෝකයේ උපේ උපාදාන උපේ කියලා කියන්නේ ලං වෙනවා. උපාදාන කියලා කියන්නේ බදා ගන්න. උපේ උපාදාන චේතසෝ කියලා කියන්නේ හිතින් හිතනවා. අදිඨාන කරනවා. චේතසෝ අදිඨාන අදිඨානාභි අදිඨාන අබිනිවේෂ රිංග ගන්නවා. අනුසේදි බුදිය ගන්නවා. මේක අපේ රුචියට ලං වෙනවා බදා ගන්නවා චේතනා පහල කරනවා අදිෂ්ඨාන කරනවා ඒකට රිංග ගන්නවා ඒකට බුදිය ගන්නවා ඒක හරියට උඹහට ණයක් රින්ගනවා වගේ, ලැබුම් ගන්නවා වගේ අපි දවල් රෑ දෙකේ නිින්දදී සීපිට එලිපිට දෙකටම දිගටම කරන්නේ මගේ අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳින් හෝ නරකින් හෝ සාධාරණ අසාධාරණ හෝ ධාර්මික හෝ අධාර්මික හෝ දවල් මිගෙල් රෑදනියෙල් හෝ මේ කටයුතු කරන්න හදන ගතිය දකිනවා නම් අපි මේ තවත් මානවයෙකුට විරුද්ධ නෙමෙයි සටන් කරලා තියෙන්නේ. තව කාගේදෝ අයිතිවාසිකමක් නෙමෙයි උරගන්න හදන්නේ. කාගේදෝ ශ්‍රමයක් නෙමෙයි උරගන්න හදන්නේ අපේ මේ දක්ෂතාවය හරහා. ඒ වෙනුවට ලද දෙයින් සතුටු වෙලා තියෙන දෙයට හැඩ ගැහිලා බාල දක්ෂයෙක් වගේ භික්ෂුවක් වශයෙන් මේ ලදයමකේ සතුටු වෙන්න පටන් ගන්නවා නම් ওই තරම් තාක්ෂණයක් ওই තරම් මහා ලොකු සූරකෑමක් ওই තරම් මහා ලොකු සමීකරණ ඕනේ නැහැ. ওই අනතාලේ හොඳයි. ඒ අනතාලේ හොඳ නම් වර්තමාන මොහොත හොඳයි. වර්තමාන මොහොතේ හොඳ නැත්නම් මොකද අපිට හදලා කරන්න පුළුවන් වෙයි කියලා හිතන ඊගා මොහොතේ ඒකට අපි සංස්කාර කියලා කියනවා. ඒ සංස්කාර නිසා වෙන්නේ අනික් අයට බෑ මට පුළුවන් මං ඉස්සර වෙන්න ඕනේ කියලා මේ අප්‍රමාදය අනිත් පැත්තේ දාගන්න. අපි ඊ타ත්ම දක්ෂව අප්‍රමාදීව තණ්හාමාන දිට්ඨියට දూరుනවා. ඒකල කියන බාහනා කරන්න වෙලා නැහැ කියලා. මම භාවනා කරන්න වෙලා නැහැ මොකද අපිට යුතුයකම් තියෙනවා කියලා. බන්නකොට ඒ යුතුයකම් හරහා වෙන්නේ මොකද්ද? අපි හිතන්නේ නම් මාගේ මේ සටන රට හුදෙක් රට ජාතිය ආගම් පිණිසයි කියලා අඩම්බර කිව්වට තණ්හා මාන දිට්ඨි පිණිසයි කියලා බුදුහාමස හිමීට කියන. මාගේ මේ හටන රට ජාති ආගම පිරිසයි කියවයි ඉතින් ගල් වල ලියනවා සත්‍රු පත්‍තිරෝ ලියනවා තුරේ දා ගන්නවා. නමුත් අන්තිමට යටින් තියෙන්නේ මොකද්ද? තණ්හාමාන දිට්ඨි පිනිසයි. ප්‍රපංචනයේ පිනිසයි. මරණ කොට ඉවරයි. ඒක නිසා මේ කාටත් සමාන අපි කියන විමධ්‍යගත බලතල දීලා කාටත් මේකේ විනිවිද පේන විදිහට කාටත් මත ප්‍රකාශ කරන්න දීලා යනවනම් බුදුජානනාතික ක්‍රමයේ හැටියට මේ සංඝයා අතර බුදුන්සේ කිසිම නායකයෙක්පත් කළ මරුන්නේ නැහැ නේ. පිරුණම් පැවිත් නැහැ. සංඝයාගේ තුල ගන්න තින්දුවක් ගන්න ඒක. සම්පූර්ණ බලේ විමධ්‍යගත කළා දෙන. හතරනම සංඝයා ඉන්නවනම් එච්චරයි. ආය මොනවාක්වත් මේ මේ මහානායක හමුදුරස් සංකේතනේ. ඒ සාද මහානායක හමුදුරට හිටියත් එක නැත්ත් එක. මොකක්වත් එහෙම මේ ඔය ලෝකේ සම්මත දේවල් වලට මහානායක හමුදුර වුණාට නිවන් දකින්න වැටුවට කිසිම තැනක මහානායක හමුදුරගෙන් අස්සං ගන්න ඕනේ සත්‍යමත් වෙන්න. තියෙනවා නම් මම හිතුවා එකෙකුට සත්‍යමත් වෙන්න දෙන්නේ නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් බැරි වෙලා හරි අධිකාරියක්. ඒක ස්වභාවයෙන්ම පිළිහිටියේ සතිය කාටවත් අධිකාරී ශක්තියට යට. ඒ නිසා මටත් බෑ කාටවත් සතිය දෙන්නත් බෑ ගන්නත් බෑ. හැබැයි ಗುಣ කතා කරන්න පුළුවන්. ಗುಣ කතා කරන හැම වෙලාවෙම සංස්කාර කැඩෙනවා. සත්‍ය කියන්නේ වර්තමාන මොහොතනේ. වර්තමාන මොහොත සකස් කරන්න බෑ. ඒකට තුන පහේ ටිකක් දාලා රස කරන්නත් බෑ. හරියට අවදිලා බැලුවොත් ඒකේ නොඉඳ කරන්න දෙයක්වත් නැහැ. inalienable unalloyed කියලා කියනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතේමයි ඔක්කොම තියෙන කියලා කියනවා. යාට ඔය මහා ලොකු සංස්කාර ඕනේ. මේ වර්තමාන මොහොතේ ඉඳීමම අපේ ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. කනෝ වේමා උපච්චකාහෝ ක්ෂණේමා ඉක්නොයික්මවා එච්චරයි භවය කවතර කතා මේ අර සම්පatti මේ සම්පatti ඒ යුතුයකම් මේ යුතුයකම් නිසා මගේ වර්තමාන මොහොත පැන්නොත් මේ මොහොතට නම් ඒ සම්පatti යුතුයකම් වැඩනා වෙයි මරණ මොහොතට වටින්නේ ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට මේ සංස්කාර කියලා දන්නවනම් ඒහා සමාන වගකීමක් වෙනවා මේ නැති සංස්කාර කොහොමද මේ එතන එතන හැදිලා ඉන්නේ කියලා බලන්න හරියට ගලන වතුරකට ඊයේ ධාරාවකට පොල් තෙලින් පිච්ච පාංගඩයක් එල්ලෙන්න සකස් කරොත් ඒ ධාරාව දිගට පොල් තෙල් මායාවක් යනවා. දිගට පොල් තෙල් පොඩක් පේන්න පටන් ගන්නවා තිරින් යන ටික. ඉන් තිරි තාම පුංචි කඳුලක් වෙනවා ටොං ගණන් වතුර නාස්ති කරන්න පුළුවන්. ඒක නිසා මේ සංස්කාර මමයා කියන කුඤ්ඤේ තියෙන තාක්කල් මමයා ලොකු වෙන්න ඕනේ නැත්තම් පැහිය වෙන්න ඕන කියන හිතන තාක්කල් ඒගොල්ලෝ මගේ කුට්ටිය ලොක් කරගන්න ඕනේ තාක්කල් එහෙනම් මට කුට්ටි කඩා ගන්න ඕනේ තාක්කල් අර තෙල් ගලන වතුරකට තෙල් පාන් කඩයක් එල්ලුවා වගේ ඒ වතුර ටික වේලාවක් කරන මුඩු වෙනවා මුඩු ගඳ ගන්න පුංචි තෙල් මායාවයි යන්නේ ආන්නේ වගේ තමයි සංස්කාර ඒ සංස්කාර නැති ජීවිතයේ නියසාවනි ගහක් ගලක් වගේ ඒක නිසා කටුකුරුන්දේ සාංශ ඉන්න කාලේ කියන විශේෂකටට ගියාම මට මේ ගස්කල් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා මම උන් જાතියත් බෝ කරනවා පරිසරත් හද ගැන මේ සංස්කාර නැහැ. භාවනා කරන්නෙත් නැහැ. ඊර්ෂ්‍යා හිතනවා ගස්කල් ගැන ඒ ගස්වල ගස්වල තියෙන කම්පන වේග තරංගායාම ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒ තාලෙටම වැඩ. අපේ තියෙන එක වගේමයි. ජා ගස්කල් නම් જાතියත් බෝ කරනවා. පරිසරත් හද ගැන. අනුවර්තනයකුත් සිද්ධ වෙනවා. සංස්කාර නැහැ. ඒ නිසා යම් දවසක යෝගාවචරයා මේ සංස්කාර ඇති දැනදලා නැත්නම් ගියාට පස්සේ එයා ඒ කාලේ ගහක් වගේ තමයි ගලක් වගේ තමයි සංස්කාර ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මට මොනවා වෙලාද දන්නේ මතක නැහැ. උනේ මොකක්ද දන්නේ කොහේ හිටියද කියලා දන්නේ මේ කාලයට මේ දේශයට අහුවෙන්නේ නැහැ. ඒක අපි හිතන්නේ ඇබැග්යක් වගේ. ඒක අපි හිතන්නේ නිින්ද ගිහිල්ලා වගේ. ඒක අපි හිතන්නේ හිත ලීන වෙලා වගේ. ඒ නිසා හුස්ම දෙකක් අතර මැද තියෙන සංස්කාර නැත්තම්. ඒකට කොච්චර බයද? කවදාද හුස්ම තැම්පත් වෙනකොට කොච්චර බයද? කොයි හරි වෙලාවක අපිට මේ මනුෂයා දැකව මනුෂයා නොදැකි නොදැන ගියා නම් අපි කොච්චර බය වෙනවද? අර අර මතක නැති උනායි කියලා. ඊ මෙව්වට අපිනේ සාන්ති කර්ම කරනවා. මට සාන්ති කර්ම කියලාද කියන්න ඕනේ. බුදුජානනාතේ කරන දේකින් කරන්න හදන්නේ මේ අපේ මතකේ මකලා දාන එක තමයි. මේ වේටි සංඥායති සංඥාය සමුදයෝ. ඒ සංඥාණං අත්තගමෝ කියලා මේ මතක තියෙන දේ අඩු ගානේ විතක්ක ਵਿਚාර පවා අඩු ගානේ සටහන් ආකාර පවා මුත්තට මතකින් අල්ලලා දෙන්න බලපන්. එතකොට ඒක නැති වෙනව නැතිවීම අභිරමණය කරපන්. අල්ල දෙලා දුන්නොත් විතර නැති කරා. ඒ නිසා යම්මක නැත්නම් සංස්කාරයක ආස්තිකත්වයේ හරහමයි නාස්තිකත්වයේ දකින්න පුළුවන්. සංස්කාර තියෙන වෙලාවේදී අල්ලගත්ත මිනිහට විතරක් එනේන සංස්කාරය අල්ලගන්න යන වෙලාවට තේරෙනවා මේ සංස්කාර දෙකක් මැද හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒකට බය වෙන්න එපා. කලකොල වෙන්න එපා. කුකුස් කරන්න එපා. අනතුරුදායක ගතියක් හැංගෙන්න එපා. අසරණ කරන්න එපා. රහින් අයින් වුණා වගේ හිතන්න එපා. බුදුන් සීපත් කරන්න. ධර්මයේ සීපත් කරන්න. සද්ධාව පිහිටවන්න කියනවා. මෙතෙන්ට යන්න බව දැනගෙන සීලෙක් පිටලා යන්නයි කියලා. මෙතෙන්ට සතියෙන් ගිහිල්ලා ලෑස්තිලා යන්නේ. ලෑස්තිලා ගියාට පස්සේ සංස්කාර නැති තැන නැතනම් ක්ෂණ මාත්‍ර වශයෙන් සංස්කාර නැති යන පේන්නේ හරියට තමන් යව යවල හිටපු සරුංගලේ නූල කඩලා ගියා වගේ. දැන් සරුංගලේ යනවා මට පාලනයක් නැහැ. එතන මේ ආනාපාන සිද්ධ වෙනවා කරන්නෙත් නැහැ. ශක්මනේ යනවා හොල්මන කරන්නෙත් නැහැ. දත් මදිනවා කරන්නෙත් නැහැ බලන්නෙක් ඉන්නවා. ඍජු පෙරදි හොතන ඒතකොට බලන්න පොඩි ළමෙක් සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරනකොට එළම කොච්චර දුරට ඒ සෙල්ලම් බඩුවේ নিমগ্ন වෙලා ඉන්නවද කියලා දන්නවනම් එළට අම්මා වුණෙත් නැහැ තාත්තා වුණෙත් නැහැ පරණ සෙල්ලම් බඩුව වුණෙත් නැහැ ආන්නේ වගේ ඒ සංස්කාර නැතුව වැඩේ සිද්ධ වෙනකොට හරිම සුන්දරයි ඒක. අවුව පිපෙනකොට මලක් මල අවුව පායනකොට මලක් පිපෙනවා වගේ. ඒක සබහා සිද්ධයි. ඒ මල පුප්පන්න යන්නේ පුප්පනගෙන කුප්පනවා කියන එක. පුප්පන පිප්පෙනවා. ආනේ සංස්කාරයාගේ මේ ඇතිවීම මේ පැවතීම කියලා දන්නවනම් විතරක් ඒ ආස්තිකත්වයේ හරහා තේරෙයි ගොඩක් වෙලාට මේ ජීවිතය ගත වෙන සංස්කාර නැතුව. අපි මේ කෙරුම නෑ මේක ඇතුලේ. නමුත් ඒක අපි බයකට සලකා ගත්තොත්, ඇබැග් එකට සලකා ගත්තොත්, පිරිත් නූල්කට ගහන්න ගත්තොත්, සාන්ති කර්ම කරන්න ගත්තොත්, සාන්ති කර්ම කරන මිනිසුන්ට ලාභ ලැබෙයි. කාදාව සංස්කාරයගේ අත්දැකීමක් නම් දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා සංස්කාරාත්මකම වුණා කියලා අල්ලපු ගතින් අහල වැඩකුත් නැහැ. කල්පනා කරලා ගන්නත් බෑ. ඒක එන වෙලාවේදී මෙන්න මේකයි සංස්කාරයන්ගේ අත්කමයේ කියලා ප්‍රසවාසයේ අග බලන්නකො. හැකිලීමේ අග බලන්නකො. වම උසනට දකුණට මොකද වෙන්නේ කියලා බලන්නකො. මේ හැම එකක්ම පච්චාපුරේ සංජීවලින් වහලා තියෙනවා. ඊගාව එන එකෙන් මේක වහනවා. ඉතින් අපි එන එකට සාදර වෙනකොට කවදාකවත් වෙච්ච එකට මොකද උනේ කියලා බෑ. ඒ නිසා මොකක් හරි එකක් අල්ලන මුල මෙහෙමයි අග මෙහෙමයි බැලුවොත් ඒ දේ ඒ නොසලකා හැරලා ගියේ දේ ගියා ගියාමයි සදාටමයි කදාකත් එන්නේ නැහැ කියලා ඥානපෝණි කාන්දු කියනවා. සතියට අහු වෙන්න පටන් ගන්නවා සමහර වේදනාවවිල්ලා යනවා ගියා ගියාමයි කදාකත් දැනෙයි ඉතින් ගියේ බවට සතුටත් අපි ළඟ නැහැ මොකද සතුටුමත් නැහැ අපි. වේදනාව තිබිලා ගිහිල්ලා වේදනාව තුල යනවනේ සැපක් නේ. දන්න මිනිහට ඒක සැපක් නම නොදන්න මිනිහට අසජීවමත් මනුස්සයට වේදනාව ගිහිලා ඊගා වේදනාවට අඬනවා මිසක්කා අර තිබුණු වේදන නැතිවීමේ සැපවත් නැහැ. ඉතින් සතියෙන් ඉන්නකොට සංස්කාරයේ අත්ථගමයි කියලා කියන්නේ දුකේ අත්ථගමයි කියලා කියනවා. මොකද සබ්බේ සංඛාරා දුක්ඛ. එනිසා કોઈ වෙලාවක හිතාමතා කරන දේ සිද්ධ වෙන දේ පිළිබඳව පරියංකේදී තීරුම් අරගෙන පරියංක කියන්නේ මොනවක්වත් නොකර බලහින් එක. සක්මණේ කියලා ටිකක් කරන ගමන් බලනවා. ඉදින්දා වැඩ වල ඊටත් වැඩිය දේවල් කරන ගමන් බලනවා. පරියන්ක භාවනා බන්ධයස්තන පිට ගියාට පස්සේ අපි නටවන නැටවිල්ල බලනවා. ඒකට අපිට සංස්කාර පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරන්න පුළුවන් වෙන්නේ ඉඳගෙන ඉන්නවට වඩා ඉදින්දා ජීවිතේ. එච හුඟ දෙනෙක් ඉන්නවා භාවනා කරන්න බෑ ඉදින්දා ජීවිතේ කියලා. මොකද ඒගොල්ලන්ට සංස්කාරයන්ගේ අත්දැකීම දකින්න කැමති නැති කම නිසා. ඒ නිසා මේ හරි පැත්තට හිත දාගත්තොත් අපි නටනවද නැට වෙනවද කියන එක. නැත්තම් නටවනවද කට්ටිය එහෙම නැත්නම් අපි අපි ලව්ව අනු නැට වෙනවද කියලා බැලුවොත් මේකට කියන්න පුළුවන් ශිෂ්ටාචාරය කියලා. සමාජශීලී වෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙන මෙතන. තනියම තමන් ඉන්නවනම් මේවා සංස්කාරකේ නමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක අපි සමාජශීලී ගත කරනවා. සංස්කාර ඉගෙන ගන්න නම් බුදුසසුන කියනවා සමාජයෙන් පොඩ්ඩක් ඈත් වෙන తాවකාලිකව හරි ඊට පස්සේ බලන්න මේ පිරිසක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ එලිමා චිරකඳ උරක රැඳවියන් වාගේ. කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. සර්වචාන්සික දේශනා කරන මං යන ගමනකදී ගව්වක් තරම් දුර ඈතට මට කවුරක්වත් පේන්න නැත්නම් ඉස්සරහින් ගව්වක් තරම් දුර පිටිපස්සේ කවුරුද මට අවශ්‍යයට මල මූත්‍ර පහ කරන්න පුළුවන් කියලා තියෙනවා. අපිට මේ සමාජශීලී ජීවිතයද මල මූත්‍රවත් පහ කරන්න බෑ. මේ ඔය මේ ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ කාන්තාව ඇඳුම් ආන තැන්වල මුත්‍රා කරන්න යන්න ඕන සුපර්වයිසර්ට දාලා එක දාගෙන තියාගෙන ඉන්න ඕනේ. පොලිමේ ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඉතින් පොලිමේ මගදී යනවා. ඊට පස්සේ ගිහිල්ලා මෙච්චර පෑ ගන්නට ආය මුත්‍රා කරන්න බෑ. මොකද මැෂින් එක නිකන් දුවන්න බෑ. ඒ ධර්මතම මල මුත්‍රා කිරීම පවා පාලනය කරලා තියෙන්නේ මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අපිත් එච්චරම තමයි. අපිට උනත් ඕනෙලාට මල මුත්‍රා කරන්න බෑ. මල මුත්‍රා කෙරුවොත් ශිෂ්ටාචාර නැහැ කියනවා. මලමුත්‍ර කෙරුවේ නැත්තම් වෙලාවට වෙන්නේ අපස්මාර රෝග එනවා. අද තියෙන්නේ මේ අසහනී කියන්නේ අපස්මාර රෝගවල පූර්ව ලක්ෂණ. ඒ නිසා ස්වාධීන වෙන්න නම් සංස්කාරය මේකයි. ආගරේ හට ගැනීම මෙහෙමයි. නැතිවීම මෙහෙමයි කියලා දකින්න එක කාටවත් කොන්තරත් දෙන්නත් බෑ. වෙන පිනකින් මේක ප්‍රතිස්ථාපනය කරන්නත් බෑ. වැරදි නැතුව ඉගෙන ගන්නත් බෑ. ඒ නිසා මේ ඒ සම්බන්ධ වැරදි ටික භාවනා කියලා කියනවා. පුළුවන් තරම් කල්යතු කරලා මේ සංස්කාර ස්වභාවය තේරුම් ගත්තොත් ඒක මගේ සංස්කාර තේරුම් ගැනීම නෙවෙයි මානවයාගේ මනෝ සංස්කාර තේරුම් ගැනීම නිසා අපිට සර්වඥතා ඥාණයට කිට්ටු ඥානයක් හම්බ වෙනවා අනුමාන වශයෙන් මේ කවුරුත් නටන්නේ නලියන්නේ මේ සංස්කාර නිසා සංසිඳව ගන්න පුළුවන් නම් සංස්කාර සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිතග්ගෝ ඒතං සන්තං ඒතං පණීතං ඒක තමයි සාන්තපණිත භාවය කියන්නේ ඒ නිසා මේක අපි තේරුම් ගන්නවා වගේම ඒ පරම යුතුයකමක් තියෙනවා අපේ දුවා දරුවන්ට කියලා දෙන එක අද කියලා දෙන්න බැරි තරම් අද සමාජයේ මේක පටලවාගෙන තියෙනවා. ඒ නිසා එතනින් පටන් ගන්න අතෙන්ට යන්න මේ අපි වගේ පිරිසට විශාල යුග මෙහෙවරක් තියෙන නිසා මේ හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් මේ සංස්කාර කියලා කියන්නේ මොනවද? හටගන්නේ කොහොමද නැත්නම් එසේ නැති වුණාට පස්සේ කපුරු පිච්චුවාගේ නැති වෙලා යන හැටි දැක් ගන්න පුළුවන් වුණොත් ඒක තමයි විඥානයේ තේරුම් ගැනීම කිට්ටුම ආසන්න කාරණාව කියන එක මතක් කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නැතර කරනවා සියලු දෙනාට සංස්කාර සමතේ හිද්ද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සුළු වේලාවක් ගනිමු අපි මේ ඉදිරිපත් කරගත් ධර්ම කරුණු මත හෝ තම තමන්ගේ භවනා ජීවිතය සම්බන්ධ කමටහන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් හෝ සාකච්ඡා කළ යුතු දෙයක් වශයෙන් තියෙනවනම් ප්‍රශ්න සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවක් වශයෙන් සුළු වේලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පුරුදු පරිදි ඊතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමෙන් සතිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විශේෂ ප්‍රශ්න නැත්නම් අපි ගාථා සජ්ජහනා කළ සතිවාරය સમાપ્ત කරමු.